හොඳයි එහෙනම් කවුරුත් හොඳින් සාවධානව අහන්න. ජීවවේදී අපි මෙයට කජ්ජනීය සූත්‍රය ආශ්‍රයෙන් දේශනාව පිළිපැත් කළා එනම කරන්නට නොහැකි වූ නිසා දෙවි කොටසයි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ. අදම සමය සඳහා එදා කරන ලද දේශනා විපාක සිටී සාරාංශයක් පමණක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ දක්වනවා "යේහික එක දෙක්කේ සම්මාන බ්‍රාහ්මණා අනේක වේතම් පුප්පේන සමනසමාන වංශාන්ති සම්මේතේ පංචස්කන්ධය අනුසාන්ති ඒතේ සම්මාඤ්‍යතරම්" ඉතින් මේ මේ තාසනේ කවුරු හරි කෙනෙක් ශ්‍රමණේ කර බ්‍රාහ්මණේ කරේ පන් අතින් පුබ්බේන වාසානුස්සති ඥානෙ යම ශේපක් කරනවා නම් ඒ ශේපක් කරන විට පංචස්කන්ධ ධර්මමයි සිහිපත් කරන්නේ නැත්නම් පංචස්කන්ධ ධර්ම අතරින් කවරක් හෝ සිහිපත් කරනවා. ඒවං රූපෝ අවසින් අධේත මද්ධානන්ති ඉතිවාහි දෙක්කේ අනුසරමානෝ රූපඤ්ඤේ මනසති ආදී වශයෙන් දැක්වුවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ තමයි අපේ අතීතයේ යමක් ගැන සිහිපත් කරන විට සිහිපත් කරන ලබන්නේ. මේක විස්තර කරන විට මේ ඈත ප්‍රකාශ කළා සමහර විට මතක තියෙන්න ඕන. අපි අතීතයේ යම් ශීපත් කරන විට වර්තමාන වශයෙන් පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති යාමක් කර එතන වෙන දෙයක් නැති බව. ඒ වගේම අනාගතය ගැන යමක් ශීපත් කරන විට සිදුවන්නේ වර්තමයේ ශීපත් කරන වර්තමාන ශ්‍රේණියේ පංචස්කන්ධ ධර්ම ඇති වී නැති යාම. මෙලෙසින්ම තමයි වර්තමානික වශයෙන් යම ශීපත් කරන උදත් ඇතිවන්නේ පංචස්කන්ධ ධර්මයක්. එතකොට අතීතයේ යමක් ගැන අපි සිහිපත් කරනකොට අතීතය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නිවිලා ගිහින් නැති වෙලා ගිහින් ඒ නිරුද්ධ වේගයේ දේවල් සිහිපත් කරන බව අවබෝධ කරගන්නයි කියලා ඒ පෙන්වන්නේ. අනාගතය තවම පැමිණලා නැහැ අනාගතය තවම පැමිණලා නැති නිසා හිස්සු දෙයක් එතන සිහිපත් කරන්න ඒක නිසා හිස්සු දෙයක් සිහිපත් කරන බව දකින්නට කියලා කියනවා. එවැගේම වර්තමාන ශ්‍රණයේ යමක් සිහිපත් කරනවා නම් එතන සිහිපත් කරන්නේ නිරුද්ධ වී ගිය දෙයක්. දැන් අපි තප්පරයකට උඩදී සිදුවෙච්ච දෙයක් දැන් සිහිපත් කරනවා නම් ඒ තප්පරයකට උඩදී තිබුණ දේ දැන් නැහැ ඒක නිරුද්ධ වෙලා. මෙන්න මේ නිරුද්ධ වී ගිය දෙස බලමින් අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයෙම පංචස්කන්ධ සංඛ්‍යාත ඒ සංස්කාර ධර්මයන් ඇති වෙන තියාමක් හැර වෙන දෙයක් නැහැ කියන අවබෝධය ඇති කරගන්නා විට ශූන්‍යතාවයකට සිතපත් කරගන්නට පුළුවන් ඒ ඉක්මවා ගොස් නිවනට සිතපත් කරගන්නට පුළුවන් කියන කතාවයි අපි එදා පළමුවෙන් ප්‍රකාශ කළේ ඒක පැහැදිලිව අත්දැක්කා නම් යම් කිසි කෙනෙකුට ඒක අත්දකින්නට හැකියාව ලැබුණා නම් එතකොට ඒ ඇයට ඒ තුළින්ම වත් නිවන් සුව අත්දකින්නට පුළුවන්කම තිබුණා ඊළඟට උන්වහන්සේ මේ පංචස්කන්ධය ගැන අත්නිරූපණයක් දැක්වේ සින්තලික්ඛේ රූපං වදේත රුප්පටේතිකෝ මික්ඛේ තස්මා රූපං දොච්චති ආදී වශයෙන් මොකක් කුමක් නිසාද රූප කියලා කියන්නේ විරුද්ධ පත්‍යම් හමු වීම නිසා වෙනස් ස්වરૂපයකට පත්වන බැවිනුයි රූප කියන්නේ වේදේතිතිකෝ මික්ඛේ තස්මා වේදනාති උච්චති විඳීමක් ඇති නිසා වේදනාව කියන්නේ සංජානාති පිටෝ වික්‍රේ තස්මා සංඥාති උච්චතේ හඳුනා ගැනීමක් ඇතිවන නිසායි සංඥාව කියන්නේ. ඒ වගේම සංකතං අபிසංගරන්තියති වික්‍රේ තස්මා සංඛාරාති උච්චති. සංඛාරාති උච්ඡන්ති කියලා දක්වන්නේ එතකොට පංචස්කන්ධ සංඛාත සංස්කාර ධර්ම ප්‍රස්කරණ නිසායි සංස්කාර කියලා කියන්නේ. මේ විශේෂයෙන්ම මතක තබා ගත යුතු කුසල කුසල ආදී සිදු කරන විට රැස් කරන විට වෙන දෙයක් නැහැ මෙතන මේ පංචස්කන්ධ ධර්මයේ ඇතිවන්නේ පවතින්නේ නැති වෙන්නේ කියන කරුණ. දැන් මේ අවස්ථාවේදී පවා මේ කරුණ අසන විට මේ ආගේ සිත තුළ පංචස්කන්ධ ධර්ම ඇතිවීමෙන් නැතිවීම යාමක් මේ සිදුවන්නේ. මේ කුසල් කරන විට අකුසල් කරනට සිදුවන ක්‍රියාදාම ඒකයි ඕක හරියට ගැඹුරින් තමාගේ හිතට පැහැදිලිව පෙනී යන්නට ඕන. විඥානාදී තිකෝ බික්ඛවේ දස්ම විඥානන්ති උච්චති කියලා ඊළඟට උන්වහන්සේ දැක්වේ. දැනීමක් ඇති වෙන දැවීමේ විඥානය කියලා ප්‍රකාශ කරන ඒ විදිහට ඒකේ අර්ථ නිරූපණය අප එදා විස්තර කළා. ඒක කොයි ආකාරයෙන් බුදුරජාණන් වහන්සේව විස්තර කළා කියන කරුණ තියෙනවද කියන කරුණත් පෙන්වමු කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තත්ත්‍ර වික්‍රේ සතෝ ආවිශා කෝටි කටි සංචික්කති අහං කෝ ඒතරේ රූපේන කර්ජාමි අතීතං පහං අද්ධානං ඊව මේ රූපේන කජ්ජං ශේයතා පේතරේ පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි අනාගතං චේව කෝපන රූපං අභිනන්දේයං අනාගතං පහං අද්ධානං ඊව මේ රූපේන කජ්ජේයං ශේයතා පේතරේ පච්චුප්පන්නේන රූපේන කජ්ජාමි සෝයිති පටිසංඛාය අතීතස්මින් රූපස්මින් අනතේකෝ හෝති අනාගතං රූපං නාබිනන්දති පච්චුප්පන්නස රූපස්ස නිච්චිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හොති මේ රූපය ගැන කියප කතාව විතරයි ප්‍රකාශ වෙන්නේ ඒ අනුසාරයෙන් වේදනා සංඥා සංකාර විඥාන කියන සිසු ස්කන්ධ කෙරේ බුදුහාමුදුරෝ දේශනා කළ ආකාරයේ මේ ඇගේ සිතට දැනන සිතින් දැනගන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අර කලින් කියපු විදිහට පංචස්කන්ධ ධර්මයන් හරියට දක්නා පුද්ගලයා මෙලෙසින් නුවණින් සිහිපත් කරන ඉතිපරිසංස්කති. මේ වර්තමාන ශ්‍රේණියේ පවත්නා වූ මේ රූපය විසින් මාව කාදානවා. අතීතයේ පැවති රූප විසින් මාව කා දැමුවා මේ වර්තමාන රූප දැම්මම කනවා වගේම. ඒ වගේම අනාගත රූප අපි ප්‍රාර්ථනා කරනවා නම් ඒ අනාගතයේ ඇතිවන රූපස් මේ වර්තමාන වශයෙන් පවතනා රූප දැන් අප කාදමනවා වගේ එදාට අපව කාදමනවා. සෝ ඉති පරිසංඛාය මේ විදිහට නුවණින් මේක හරියට දැකලා අතීතයෙන් රූපස්මින් අනපේකෝ හෝති අතීත රූප කෙරේ අනපේක්ෂිත භාවයක් ඇති කරලා තියෙනවා. අනාගතං රූපං නාබිනන්දති අනාගත රූප ප්‍රාර්ථනා නොකළ යුතු වෙනවා. එලෙසින්ම පච්චුප්පන්නස රූපස්ස මේ වර්තමාන වශයෙන් පවත්නා වූ රූපයේ කෙරෙහි නිබ්බිදාය විරාගාය නිරෝධාය කටිපන්නෝ හෝතේ නිබ්බිදාය කියන්නේ කලකිරීම සඳහා විරාගාය විරාගයේ සඳහා නිරෝධාය නිරෝධ නිරුද්ධ කිරීම සඳහා කටිපන්නෝ හෝතේ පිළිවෙත් පූර්ණය කරන්නෙක් වෙනවා මේ විදිහට වේදනා සංඥා සංඛාර විඥාන කියන සසස් ස්කන්ධ කෙරෙහි කතා කළා. එතකොට මේ රූපයේ තුලින් අපේව කාදමනවා කියන එක තේරුම් ගත යුතුයි. දැන් අප යම් කෙනෙක් මරව මරව වැඩගත්තොත් එහෙම අපි කියනවා මේ මනුස්සයා මාව නොමරා මැරුවා. නැත්තම් මාව කෑවයි කියලා කියනවා. නැත්තම් අපිට ඊටාම සද්ද බල විදිහට පීඩා කරදර දුක්ඛම් කඩුණේ යම් කෙනෙක් පමනවා නම් මේ මේ අය නැත්තම් මේ මිනිස්සයා මාව කනවා මාව කෑවා ආදී වශයෙන් අපේ සිංහල භාෂාවෙන් කතා කරනකොට එහෙම ව්‍යවහාර කරනවා මේ අර්ථයෙන්ම තමයි මෙතන මේ රූපයේ අප රූපයේ විසින් අපව කාදමනවා කියන පාඩේ අදහසක් ගත යුතු වන්නේ එතකොට අපි තේරුම් ගන්න ඕන අතීත රූප කොයිතරම් දුරට අපට මේ විදිහට මේස පීඩා කරදර දුක් ආදී ලබා දෙමින් අපව කාදම්මාද කියන කරුණ. අතීතයේ දේශ බලනකොට අතීත සංසාරයේ කෙලවරක් නිමාවක් දක්නට නැහැ. අසීමිත ගණන් අසංඛ්‍ය වාර ගණන් අපි මේ මන ලෝකේ ඉපදී ඉපදී නැරි මැරි ඉන්නේ ඒ කාලය තුළදී අපි ඉපදුණු තැන් දිස පස්සට හැදලා බලන්නට ඕනේ දැන් උදාහරණ වශයෙන් කතා කරනවා නම් අවීචාදී නරකාදී වල අපි දැනෙච්ච වාර ගන්න මෙතකේ කියන්නට බෑ අද මිනිස්සු වශයෙන් හිටියට නරකයට ගිය සත්‍ය නරකයට නොගිය සත්‍යයක් ලෝකේ දක්නට ලැබෙන්නේ ඒ නරකාදියට ගියාට පස්සේ රූපයක් වේදී පැතුණා ඒ රූපයේ විසින් නරකයේ තියෙන ගින්දල් වලින් දෙවි දෙවි පිච්චි පිච්චි බොහෝ කාලයක් තිස්සේ අපේ දීර්ඝ කාලයක් තිස්සේ දැක්ටි දරුණු දුක් විඳලා ඒ නරකය ගින්දර ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන හැටියට පෙට්ටියක හය පැත්තක් ඇතුල් පැත්තේ තියෙනවා වගේ. කය පැත්තකින් ගින්දර මතුවීමක් තියෙනවා කියලා. ඒ ගින්දර මැද දැවෙන සත්‍යයන් දැවෙනකොට චවින් පිටායියති මස්සම් පිටායියති නහාරුම් පිටායියති අට්ඨිනපි සම්පදූපායන්ති කියලා දක්වලා තියෙන බුදුරජාණන් වහන්සේ සමත් දැවෙනවා මසොත් දැවෙනවා නහරත් දැවෙනවා ඇටකට වලින් දුම විහිදෙනවා කියන එකයි ඒ අදහස. ඒ ආකාරයෙන් දරුණු දුක් සමහර විට බුද්ධාන්තර ගණන සමහරට ඊටත් වඩා බොහෝ කාලයක් තිස්සේ අවුරුදු අසංඛ්‍ය අසංඛ්‍ය අසංඛ්‍ය ගණන් එක දිගට අඛණ්ඩ ලෙස දුක් දුන්නා. එතකොට යම් කෙනෙක් අපිට ඒ විදිහට අපව ඒ විදිහට පොච්ච පොච්ච දුක් දෙනවා නම් එහෙම අපි මේ මිනිස්සයා කෙරෙහි අප කතා කරනකොට කියන්නේ මේ මිනිහා අපිව කනවා, මේ මිනිහා අපිව මරමර මරනවා ඒ ආදී වචන. මෙතන මේ තමන්ගේම රූපස්කන්ධය විසින් අපව ඒ විදිහට පුච්ච පුච්ච මරමර කෑවා. ඒ සත්‍යයටපත් වෙන අපි අනන්ත අප්‍රමාණ වාර්ගාන ප්‍රපාදුක් විඳපු ආකාරය දකින්නට ඕන, පෙනෙන්නට ඕන. ඒක තමන්ගේ සිතට අවබෝධ වුණොත් විතරයි මේ කියන කරුණවල තියෙන අවධානම නැත්තම් භානකකම තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ කියන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකයේ තියෙන අවධානම භානකම තේරුම් ගන්නටයි බුදුහාමුදුරුවෝ ඒ කතාව ප්‍රකාශ කළේ. මේ විදිහට සංසාරයේ ගමන් කරනකොට අපි പ്രേත ලෝකවල අනන්ත වාරි ඉපදලා තියෙනවා. පොළවේ වැලිකට ගානට වැඩි ප්‍රමාණයක් අපි പ്രേතයන් වෙලා ඉපදලා තියෙනවා. ඒ പ്രേත ලෝකවල ඉපදුනාන් පස්සේ പ്രേත ශරීරයක් ඇති වුණාන් පස්සේ ඒ ශරීරයේ පෝෂණය කරන්න නලතු කරන්න කුලීතරම් දුකක් කරදරයක් වින්දද කියන එකක් තේරුම් ගත යුතුයි. සමහර විට අවුරුදු 10000 ගණන් කිසිම ආහාරයක් නැහැ. සමහරට අවුරුදු 10000 ගණන් වතුර බින්දුවක්වත් පිපාසාවට බොන්නට නැහැ. සාපේක්ෂාවෙන් දෙයි දෙයි මේ ශරීරයේ මහා විශාල ගින්දරක් එලා අපිට ලබා දුන්නා. ඔය ලක්ෂණ සංගතියේ බුදුරජාණන් වහන්සේ දැකපු ප්‍රේතයන් ගැන මුගලන් හඳුව දැකලා විස්තර කළ කතාවක් දැක්වෙනවා. බුදුරජාණන් මුගලන් මහරහතන් වහන්සේ ඉදින් දක්න විවිධ ප්‍රේතයන් මේ ප්‍රේතයන් දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා කියනවා මම මෙහෙම පුදුම ප්‍රේතෙක් දැක්ක බුදුරජාණන් වහන්සේ මෙහෙම පුදුම ප්‍රේත කොටසක් දැක්කා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මමත් මේක දැක්කා මම කලින් කිව්වේ නෑ මේකට සාක්ෂියක් නැති නිසා කියලා. ඒ කරුණ අනුව බලනකොට ප්‍රේතයන් කොයිතරම් දුක් විඳිනවද කියලා හිතා ගන්නටවත් බැහැ. සමහර ප්‍රේතයන්ගේ මුළු ඇඟෙම දිනිදල් විහිදෙනවා. ඒ ගින්නෙම දැවි දැවි නැවත නැවත මෙරි මෙරි නැවත නැවත ඉදීපදී ඒ ගින්දරේම ඔහේ දුක් විඳිනවා බොහෝ බුද්ධාන්තර ගණන් කාලයක් කාලයන් තිස්සේ. සමහර ප්‍රේතයන්ගේ ඇඟවල වලින් මතුවලා තියෙන රෝම හරියට කඩු වගේ ඒවෙන්ම තමයි කැටි කැටි කැටි කැටි දුක් විඳින ආකාර දක්වලා තියෙන්නේ. සමහර ප්‍රේතයන්ගේ විෂවට මහා ගිනි කබල් වලින් දැවෙනවා. පිච්චෙනවා ගිනි කබල් ඔළුව උඩ තියාගෙන පිච්චි පිච්චි ඉන්න ආකාර මුගලන් මහරහතන් වහන්සේ දැකලා බුදුහාමුදුරන් ප්‍රකාශ කරලා තියෙනවා. සමහර ඔය වැරදි විදිහට මහානදම් ස්වරූපය සිවුරු ඇඳගෙන ඉන්න ප්‍රේතයන් බවට පත් වෙලා තියෙනවා සිවුරු තනිකර සත්‍ත්‍ච්ච යකඩ වගේ ගිනිගෙන දැවෙන යකඩ වගේ ඒ අයගේ ශරීරෙට පිච්ච පිච්ච යන ආකාරය දැකලා තියෙනවා. විවිධ ආකාර ප්‍රේතයන් ඒ විදිහට දුක් විඳිනවා. අපි මේ සෑම තත්යක ඉපදිලා තිබුණු බව, තියෙන බව, ඒ වගේම යටස්පේෂයෙන් සෝවාන්වත් නොවුනොත් ඉදිරියේදී පිට දෙන්නට පුළුවන් බව තේරුම් ගන්නට ඕනේ. අපි මේවෙන් මිදිලයි කියන සෑහීමකට පත්වන්නට පුළුවන් නම් අඩුම වශයෙන් සෝවාන්වත් වී සිටියොත් පමණයි. වෙන කිසිම කෙනෙකුට තමන් പ്രേත ලෝකයෙන් මිදලා ය අපායෙන් මිදලා ය ත්‍රිසන් ලෝකයෙන් මිදලා ය සතර අපායෙන් මිදලා ය කියලා කිසිම ආකාරයෙන් සහතික වීමක් වෙන්නට බෑ. පැපවීමක් සහතික වීමක් ලබා ගන්නට බෑ කිසි කෙනෙකුගෙන්වත්. මොකද නියත ගති පරායන තත්ත්වයක් ඇතිවන්නේ නියත වශයෙන්ම සුගති තත්ත්වයක ඉදීමක් සිදුවන්නේ සෝවාන් වතුනක් පමණයි නැති කෙනෙකුට නියත ගතියක් කියන්නට කිසිසේත්ම හැකියාවක් නෑ. ඉතින් මේ പ്രേත ලෝකෙ ඉපදුනාට පස්සේ සමහර പ്രേතයෝ ඉන්න ඉදිකට වාගේ බෙල්ල හරිය තියෙන්නේ. නැත්නම් ඉන හරිය තියෙන්නේ. නැමෙනකොට දෙකට කැඩෙනවා ආපහු ශරීරය හැදෙනවා ආපහු දුක් වෙනවා. සමහර പ്രേතයෝ මහා උස්ස මහත പ്രേතයෝ කටවල් තියෙන ඉදිකටු සිදුරු විතර. ඒකෙන් කන්නට බොන්නට බැරුව කන්නට දෙයක් ගන්නට බොන්නට දෙයක් ගන්නලා නම් කට ප්‍රමාණවත් ප්‍රශ්නවත් නෑ. ඉතින් අතිශයින් දුක් විඳින ආකාර දක්වලා තියෙනවා. මේ විදිහට දරුණු දුක් මේ ශරීරය තුළින් අපිට ලබා දුන්න. යම් කිසි කෙනෙක් මේවා මෙවැනි දුකක් අපිට ලබා දෙනවා නම් අපි ඒ මනුස්සයාට කියනවා මේ මිනිහා මාව කා කනවය මේ මිනිහා මාව නොමරා මරණය කියලා. මේ නොමරා මැරෙන්න මේ කාදැනීම සිදු කළේ ඒ මනුස්සයා විසින් නෙවෙයි. සත්‍ය වශයෙන්ම කතා කරනවා නම් Tamanගේ රූපස්කන්ධය විසින් රූපස්කන්ධය තුළින් දුකක් ලබා දීමට හැකියාවක් නැත්නම් රූපස්කන්ධයට කවරෙක් කවරක් කළත් අපිට වැඩක් නැහැ. දැන් උදාහරණ වශයෙන් අපි කතා කරමු තමන්ගේ ඔළුවේ තියෙන හිස කෙස් ටික. නැත්නම් අග තියෙන නියපොත්තක්. නියපොත්ත අග තියෙන සාසුළු කොටස. මේවා කෙනෙක් කෑපුවත්, තීච්චුවත් මොනවා කළත් තමන්ට දුකක් දැනෙන්නේ නැහැ. මොකද ඒ තුලින් දුකක් ලබා දීමට හැකියාවක් කෙස්ගස් වලට හෝ නියපොතු අගරට තියෙන සුළු කොටසට හෝ හැකියාවක් නැති නිසා. නමුත් ශරීරයේ වෙන කොටසක් කැපුවත් කෙටුවත් එහෙම පිච්චුවත් එහෙම අතිශාල දුකක් ලැබෙනවා. ඒ දුක ලබා දෙන ස්වરૂපයෙන් මේ ශරීරයේ තිබෙන නිසා තමයි මෙවැනි ආකාර දුක් අපට විඳින්නට සිදු වෙලා තිබෙන්නේ. ඒක නිසා බාහිර සතුරන් නෙවෙයි අපව කාදමන්නේ අපේ ශරීරයෙන්ම අප ශරීරයේ විසින්ම කාදමන බව තේරුම් ගත යුතුයි. මේ සංසාරේ පුරා പ്രേත ලෝකවල වගේ විතරක් නෙවෙයි අනන්ත ප්‍රමාණ වාගයක් ත්‍රිසං ලෝකවල ඉතිරිලා තියෙනවා. ත්‍රිසංගත සත්‍යයන්ට විඳින්න තියෙන දුක් ගැහැට කම්කටොළු ආදී ගැන සිහිපත් කරලා බලන විට තමන් කොපමණ වාරදානන්නම් මේ ත්‍රිසන් ලෝකවල ඉපදලා තිබෙනවාදයි කියලා සිතන විට මේ ශරීරයේ කොයිතරම්නම් එදා දුක් ලබා දුන්නද පීඩාවකට කරදරයකට බඳුන් කළාද කියන එක තේරුම් ගන්නට හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් තිරිසන් සත්වෝ අනිත් බලවත් සත්‍යයන්ගේ ගොදුරු බවට පත් වෙලා සිටින්නේ. ඕම් පසුපස එළවා ගෙලවගෙන එනවා. ඔය කොටියම් වලසුන් සිරියාදාය වගේම සිංහන් වැනි සත්වෝ මුවන් මග මුවන් වැනි සත්‍යයන් පසුපස පොළ එළවගෙන යන හැටි මේ අය ඔය විවිධ channel තුලින් දැකලා ඇති. එතකොට කොයිතරම් වේගෙන් දිව්වත් ගැලවෙන්න තැනක් නැහැ හැකියාවක් නැතිව උන්ගේ ගොඩට ගැහුවෙලා පණ පිටින් කෑලි කෑලි කඩ කඩ කනකොට නැත්නම් භවයට මෙහෙට ඔළුව අල්ලගෙන බිම ගසලසා දුක් දිදී මරා දමන විට මේ වගේ අවස්ථා කොච්චරනම් මෙවැනි අවස්ථාවක අපි මුහුණ පා තිබෙනවාද කියන කාරණාව දැනෙන විට මේ සංසාරයේ භයානකකම Tamanට තේරෙනවා. ඒක නිසා මේ තේසන් ලෝකයේ විඳපු දුක් අනන්තවත් දකින්නට ඕනේ. දැන් මේ අද අපට පෙනෙන සාමාන්‍යයෙන් ඔය පාරවල් ලයිනේ කන්නට බොන්නට නැතුව බඩගින්නේ පිපාසයේ වේලි වේලි සිටින බල්ලන් වැනි සත්ත්වෝ දැක්කහම බොහෝ දෙනෙක් ගහලා එළවෙන ඒ සත්‍යයේ අපිත් අනන්ත වාර ගානක් ඉඳලා තියෙනවා. මෙවැනි ශරීර මල් තුනෙන් අනන්ත දුක් අපිට දීලා තියෙන බව තේරුම් ගත යුතුයි. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදුනාට පස්සේ අනන්ත දුක් විඳලා සංසාරේ පුරා මනුෂ්‍යයන් වශයෙන් ඉතිරිච්ච වාර ගාන මෙතකයි කියන්නට බෑ. එතකොට මනුෂ්‍ය ලෝකේ මෞකසට ගියාට පස්සේ මාස 9ක් පමණ කාලයක් තිස්සේ අපට දිගාරින්නටවත් නැහැ වෙද්දී අඳුරු තැනක අතිශයින් දුර්ගන්ධ ස්ථානයක කිප වෙලා සිටින්නට සිදු වෙනවා. මේ අය කල්පනා කරන මේ අය කවුරු හරි එහෙම තැනක කිප කරලා තියුවනම් මාස 7-8ක් 9ක් විතර තිස්සේ අපට ඒවත් දිගාරින්නට තැඳිලු හැකියාවක් නැති විදිහට බැඳලා දාලා වගේ කිප කරලා කොයිතරම් දුකක් ඒ මනුස්සයා තමාට දෙනවද මේ මිනිහා මාව මරනවා මේ මිනිහා මාව කනවා කියන වචනේ එතකොට මේ ඇයි හිතෙන්නට පුළුවන් ඒ ශරීරය එදා ඒ විදිහට අනන්ත අප්‍රමාණ වාර ගණනක් මනුස්ස ලෝකේ ඉපදෙන ඉපදෙන වාර ගණනක් තිස්සේ අනන්ත දුක් ඒ විදිහට එක දිගට මාස ගණන් තිස්සේ ලබලා දීලා තියෙනවා ඊටාම සුළු ඊටාම කුඩා අපි හිතමු සිලින්ඩරයක් වැනි දෙයකින් අපගේ ඇඟ දාලා ඇද්දලා ගත්තොත් එහෙම ඇටකටු එහෙම තැලි තැලි පොඩි වෙඩි පොඩි යන විදිහට අතිශයින් දරුණු දුකක් අපිට අත්දකින්නට සිදු වෙනවා. එවැනි දුකක් ජාතිය ඇති වෙන විට ඉපදෙන විට අපි අත්දැක්කා. එවැනි දුක් මේ ශරීරය තුලින් ලබා දුන්නේ. ඊට පසුව අද දක්වා කොයිතරම්නම් මේ ශරීරය තුලින් දුක් ගැහැට පීඩා කමුකටළු උදා කරලා දෙන්නද අනාගතයේදී උදා කරලා දෙනවද කියන කාරණාව පැහැදිලිවම තේරුම් ගත යුතුයි. ඒ ශරීරය කවන්නට ඕනේ, පොවන්නට ඕනේ, නහවන්නට ඕනේ, පිරිසිදු කරන්නට ඕනේ, දෙදට දෙදට දුකට බෙහෙත් ආදී කරවන්නට ඕනේ, ඊළඟට සිනවන්නට ඕනේ, ආරක්ෂා කරවන්නට ඕනේ. මේ සෑම දෙයක්ම මේ මනුෂ්‍ය ශරීරයක් ලබාගෙන උපන් සත්‍යයට හරියට ස්වාමියෙකුට බැල මෙහෙවරකම් කරන 16ක වගේ කරන්නට ඕන. අපි හිතමු යම්කිසි කෙනෙක් යම්කිසි කෙනෙකුගේ 16ක් වගේ වැඩ කරන උදේ ඉඳලා රැ වෙනකම් රැඳලා ඉඳ වෙනවා. ඒ මිනිහා නවවන්න ඕන, කවවන්න ඕන, කෝවන්නට ඕන, වැසිකිලි කැසිකිලි වලට ඔසවගෙන යන්නට ඕන, ඒව පිරිසිදු කරවන්නට ඕන, ලෙඩේට දෙඩට දුකට බෙහෙත් ආදී ගල්වන්නට ඕන, නැසිමඳුන්ගෙන් ආරක්ෂා කරවන්නට ඕන. මේ මිනිහා කොච්චර දේවල් මේ විදිහට කර කරන් හිටියත් අද උදේ කෑවයි කියලා හෙට උදේ කවන්න නැතුව නැත්නම් අද කෑවයි කියලා දවල්ට කවන්න නැතුව දවල්ට කෑවයි කියලා රැයට කවන්න නැතුව එහෙම ඉන්නවත් බෑ. කෙලවරක් නැතුව අවුරුදු 50 60 70 80 16 ඒ විදිහට වැඩ කරන්න සිදු වුණොත් එහෙම ඒ 16 දෙහිතේ මේ මිනිස්සු ඇත්ත වශයෙන්ම මාව කනවයි කියලා. මේ ශරීරයත් ඒ වගේ බුදුරජාණන් වහන්සේ ශරීරය බඩේකේකට උපමා කරලා දක්වලා තියෙනවා. ඒ ඇත්ත වශයෙන්ම මිතුරු වේශයෙන් එන වදකේ. Taman දන්නේ Taman ළඟම වදකේ සිටගෙන ඇතුලේ සිටිනවා කියන එක. තමන්ට ඉතා මිත්‍ර විලාශයෙන් ඇවිල්ලා සතුරු සාමීජිය කතා කරලා යහළුවෙක් වශයෙන් කෙනෙක් වෙනවා. ඇවිල්ලා එයාගේ අදහස තමන්ව දුකට පීඩාවට පත් කරලා මරලා දානවා. සමහර විට අවස්ථාව ලැබුණොත් තත්පය වලට ගන්නවා කැඩලා බිඳලා යනවා. සමහරට අවස්ථාව ලැබුණොත් ඇස් දෙකට ගන්නවා අන්දලා යන්නට පුළුවන්. සමහරට අවස්ථාව ලැබුණොත් ගන්නවා නැකිටින්නට බැරි වෙන විදිහට ඔත්පල වෙන විදිහට. සමහරට අංශභාග වෙන තත්ත්වයක පස්ස බෞද්ධ ගණන් දුකකටපත් කරනවා. ඉතින් කොයි වෙලාවෙද මරන්නේ කියලා බල බල බල බල මේ පුජ්‍යලයා සිටිනවා මේ වදකයන්. ඉතින් අර මිනිහට කවන්න කණ්ඩ බොණ්ඩ ඒවත් දෙනවා. ඉතින් අර මිනිස්සයා කල්පනා කරනවා මේ වදකයා මගේ මිතුරෙක් කියලා. නමුත් ඒ තරම් වදහිංසා පීඩා දෙන බව ඔහුට තේරුම් ගන්නට බෑ අවස්ථාව ලැබුණ ගමන් ආයි වදකයා තමයි මරලා දාන මේ වදකයා බවට පත්ුනේ ඒ මරණ අවස්ථාවේම නෙවෙයි ඔහු ළඟට පැමිණි අවස්ථාවේ සිටම ඔහු වදකේ ඒ කියන්නේ මේ මිතුරු වෙලාසෙන් ඔහු පැමිණි මොහොතේ පටන්ම ඔහු තමන්ගේ සතුරෙක් වදකෙක් ළමන්ට හිංසා පීඩා කරදර කරන්නට පැමිණි පුද්ගලයෙක්. අර කරදර පීඩා කරන අවස්ථාවේ පමණක් නෙවෙයි ඔහු වදකෙක් වන්නේ සතුරෙක් වන්නේ. මේ තමයි අපේ පංචස්කන්ධ ලෝකයේ මේ රූපස්කන්ධයේ ස්වરૂපය. අපේ හතුර වෙලා තියෙන්නේ අපේ වදකයා වෙලා තියෙන්නේ අපිට දුකක් පීඩාවක් කරදරයක් දෙන වෙලාවේ පමණක් නෙවෙයි මේක තේරුම් ගන්න. මේක මුළු ජීවිත කාලයක් පුරාම අපිට වදහිස්වා පීඩා කරන්න දෙන්නට ඉන්න පරම හතුරේ පරම වදකෙක් මේ වූ ප්‍රශ්නන්දේ කියන්නේ. කොච්චර කරත් කිසිම කෙලෙ ගුණයකුත් නෑ. අපි කොච්චර කාවලා, පොවලා, නාවලා, ආරස්සා කරලා, සතුටු කරලා කරන්න පුළුවන් ඔක්කොම දේවල් කරනවා. පොඩ්ඩ වැරදිච්ච ගමන් මේක කැඩෙන විට කැඩෙනවා, බිඳෙන ඒවා බිඳෙනවා, කුඩු වෙන ඒවා කුඩු වෙනවා, ලෙඩ වෙන විට ලෙඩ වෙනවා. නොඑක ආකාර දේවල්. ඉතින් සෑහීමකට සම්පන්නතත් හැකියාවක් නැහැ කවදාවත් මේකට දැන් කරුවා ඇති කියලා. මරණ දක්වාම කර මරණ මොහොත දක්වාම කරන්නට වෙනවා. මරණට පස්සේ නැවත ඉපදුණා තායත් කරන්නට වෙනවා. කෙලවරක් නිමාවක් නැහැ. සංසාරේ පුරාම කරන්න මේක මහා වදකේක මේක මහා තමන්ම කාදමන දෙයක් කියන එක තේරුම් ගත යුතුයි. මේ ආකාරයේදී විවිධාකාර රෝග පීඩා හැදෙන්න පුළුවන්. විශේෂිත කාදාන්තයෙන් දක්වන නොසෑදෙන රෝගයක් නෑ, නොසෑදුණු රෝගයක් නෑ. මේ රෝග හැදුනට පස්සේ සමහර විට හිස පිපිරියන තරම් අධික දරුණු වේදනා දෙන දෙන ඉස්සරදවල් තියෙනවා. සමහරට ඔළුව පාස් කරන්නටවත් බෑ ඒ ශරදේ හැදුනට පස්සේ. සාමාන්‍ය ශරදයක් ඇතිච්ච මිනිහෙකුට එවැනි ශරදයකින් ඇතිවන දුක මොකක්ද කියලා තේරෙන්න වන්නටවත් බෑ. සමහර විට ශරීරයේ ඇතුලින් මේ උල්වලින් අනිනවා වගේ ඇනෙන දුක් දෙන දෙන වාත වේදනා ඇති වෙන තත්ත්වයක් ඇති වෙනවා. සමහරට ශරීරයේ ඇතුළම දවන පුච්චන වාගේ පරිලාහයක පත් කරන ඒ තරම් දැවිලි තත්ත්වවලට පත්වන දේවල් ඇති වෙනවා. සමහර විට මේ ශරීරයේ පොඩ්ඩක් එහාට මෙහාට වෙච්ච ගමන් පනිනවා, බිඳෙනවා, කැඩෙනවා, එහාට කට එහාට මෙහාට වෙනවා නොඒක ආකාර දුක් හටවලට බඳුන් වන්නට සිදුවේ. මෙවැනි සත්‍යක් මේ ශරීරයේ තියෙන තියෙන යථා ස්වરૂපේ. මේක තේරුම් ගන්නට බෑ. නමුත් ලෝක සත්‍ය මේවට ඇලි ඇලි බැඳි බැඳි තමන්ගේම හතුරෙක් කියලා දන්නේ නැතුව තමන්ම කාදමන්ට ඇවිල්ලා තියෙන දෙයක් කියලා දන්නේ නැතුව මේවට ඇලි ඇලි බැඳි බැඳීම කටයුතු කරනවා. මේක මමයේ කියලා හිතනවා, මගේ කියලා හිතනවා, හොඳ දෙයක් කියලා කල්පනා කරනවා. ඊට පස්සේ ඒ රූපේ ඒ විදිහට උපාදාන කරගත්තු පොජ්ජලයා මේ රූප රූපේට වහලෙක් වහලෙක් වෙලා වහලෙක් වැඩ කරනවා වගේම රූපේ කියන කියන විදිහට නටන්නට මේ ඉතින් රූපේ කියන්නේ යම් ආකාරයෙන් කටයුතු කරන්නද කියලා ඒ ආකාරයෙන් කටයුතු කර කර මුළු ජීවිත කාලෙම කටයුතු කරන්නට සිදුවෙනවා. විශේෂයෙන්ම කාන්තාව වශයෙන් තමන්ගේ රූපේ කෙරේ මැරෙන ආකාරය දැක්කට පස්සේ මේ කාන්තාව කොයිතරම් මෝඩ සත්ව කොටසක්ද කියලා හිතෙනවා. ඒ මොකද ඒ තරම් දුරටම ඒ රූපයට වහල් වෙලා රූපස්කන්ධයට වහල් වෙනවා. ඉතින් ඒක සරසවන්න විවිධ දේවල් කරන්න රටේ තියෙන මුදල් වියදම් කර කර කරන දේවල් දැක්කාට පස්සේ මේ මිනිසුන්ට පොඩ්ඩක්වත් මොලයක් කියලා දෙයක් නැද්ද කියලා සාමාන්‍ය ප්‍රඥාව තියෙන කෙනෙකුට හිතෙනවා. ඊට අමතරව මේ ශරීරෙට කවන්න පොවන්න දෙන්න ගියාට පස්සේ නිකම්ම ඕවා ලැබෙන්නේ රසී රක්ෂා කරන්නට ඕන, ගොවිතැන්නාදී කරන්නට ඕන, නෙවෙක් දේවල් කරන්නට ඕන. මේ ඔක්කොම අපි මරව මරව වැඩ ගන්නවා වගේ දේවල් මේ කරන ශරීරයේ විශ්ි. ඉතින් මේක ඊට පස්සේ දරාවට යනවා. මොකද දරාවට ගියාට පස්සේ කොයි තරම්නම් දුක් ගැට මිදින්නට සිදු වෙනවද කියලා දරාවට ගියාට පස්සේ තේරෙනවා. නැත්නම් ජරාවට පත්වෙච්ච මිනිස්සු දැක්කට පස්සේ තේරෙන්නේ සමහරට බැස් දෙක පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, නැගිටින්නට බෑ. කෙනෙක් කල්ලලා නැගිටවන්නට ඕන, ඇවිදවන්නට බෑ. ඇවිදින්නට බෑ, ඇවිදවන්නට ඕන. මල මූත්‍ර එතනම පහ වෙනවා සෝඩ පවිත්‍ර කරගන්නටවත් බෑ. ඇන්ටකට බාරු නැහැ. ඉතින් මේ විදිහට දරුණු දුක්, ජරා දුක් සමහරට අවුරුදු 10, 15, 20, 25 පමණ කාලයක් වුණත් විඳින්නට ලැබෙනවා. මරණ දුක ඊට අමතර වෙන මරණාකාර අනන්තවත් තියෙනවා සමහර විට අවුරුදු 10 15 ඔත්පල ඉඳලා මැරෙන ඊට පස්සම එකවරම මැරෙනවා නම් ඒක හොඳයි එහෙම සිදු වෙන්නේ කලාතුරකින්. ඒක නිසා මේ ශරීරය තුළින් කොයිතරම්නම් මේ විදිහට වදහිංසා පමුණවනවද දුක් කරදර දෙනවද මේක පවත්වාගෙන යන එක කොච්චර අශීරු කාර්යයක්ද කියන එක තේරුම් ගත යුතුයි. මස්සංගෙන්, මදුරුවන්ගෙන් ආදී විවිධ සත්‍යයන්ගෙන් ආරක්ෂා ගන්න, අය පුළුවන් වන්නේ සත්‍යයන්ගෙන් ආරක්ෂා ගන්නට ඕන. අවුෙන් වැස්සෙන් සීතලෙන් ආරක්ෂා ගන්නට ඕන. කොච්චර කළත් කිසිම ප්‍රතිඋපකාරයක් මේ ශරීරයේ දක්වන්නේ අපි මෙච්චර කාලයක් වන් දවසේ ඉඳලා මේ ශරීරයට කොයිතරම් දාශකම් කළා මේක කිසිම ආකාරයෙන් අනේ මේ මිනිස්යා අපට මේ විදිහට සැලකුවයි කියලා කිසිම ප්‍රතිඋපකාරයක් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ ස්වභාව වශයෙන්ම සිදුවන දේවල් වලට බඳුන් වෙන ස්වභාව ධර්මයක් නිසා විශේෂ දුවන්. ඉතින් මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන රූපස්කන්ධය මේ විදිහට Taman කාදමන දෙයක් කියලා තේරෙනවා නම් මේකට කිසි කෙනෙක් ඇලෙන්නේ බැඳෙන්නේ මේක මමයේ මගේ කියලා තේරුම් ගන්න මේකේ තියෙන යථා තත්ත්වය තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා බුදුරජාණන් වහන්සේ මේ කරුණ පෙන්වන්නේ මේ පංචස්කන්ධයේ නියම තත්ත්වය යථා පරිදි අවබෝධ කරගන්න නැතුව පංචස්කන්ධ ධර්මයන් සම්පූර්ණයෙන්ම සිතින් අතහැර දමන්නේ නැතුව කවදාවත් කෙනෙකුට සංසාර දුක සම්පූර්ණයෙන්ම නිම කරන්නට නොහැකි වෙන නිසා ඒ ඒ නිබ්බිදාවේ කලකිරීම ඒ යථාභූත ඥානෙ ඒ ඇත්ත ඇති සැටින් දැකීමේ නුවණ ඇති කර දීම සඳහායි. ඉතින් මේ තිස්සර මේට මාය මේ ඇයිට කතා කරලා පෙන්වුම් කළා කිං කිංනිශා බික්කේ රූපේශාර මොකද්ද මානෙදි මේ රූපේශාරේ වේදනාවේ සංඥාවේ සංඛාර විඥානවල සාරය මොකද්ද කියලා පෙන්වුම් කළා කිසිම සාරයක් නෙවෙයි අසාර දේවල් කියලා. දැන් මේ විදිහට කියනකොට තවදුරටත් එදා ඇති වුණු කලකිරීම තවත් වැඩි වෙන්නට ඕනේ. එහෙම වැඩි වෙනකොට තමයි මේ පංචස්කන්ධ ධර්ම සිතින් අතහරින්නට පුළුවන් වන්නේ උපාදාන විරුද්ධ කරන්නට පුළුවන් වන්නේ. මේ විදිහට රූපස්කන්ධය තුළින් තමා කාදපු ආකාරය මට විස්තර කරන්නට පුළුවන් වරුවක් නෙවෙයි පැය 10ක් 12ක් නෙවෙයි දවසක් තිස්සේ පවා. නමුත් මේ ඇයිට මොලේ තියෙනවා නුවණ තියෙනවා ඒක නිසා මෙවැනි සුදු හැඳින්වීමක් කළාට පසුව මේ හැගෙම නුවණින් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය දෙන්නට ඕන මේ රූපය කියන්නේ කොයිතරම්නම් වදකේක්ද කොයිතරම්නම් දුක් ගැනකට ලබා දෙන එකක්ද කියන එක. එහෙම තේරුම් ගන්නකොට තමයි මේ රූපයේ යථා තත්ත්වය තමාටම අවබෝධ වන්නේ. අනාගතයේ මේ විදිහටම <clears throat> මේ රූපයේ තියෙන තාක්කල් ගැලවෙන්නට හැකියාවක් ලැබෙන්නේ. ඒක නිසා අනාගතම්පි අධානං අනාගතම් පහන් අධානං ඒරමේ රූපේන කජ්ජේයම් මේ රූපේ විසින් අපෝකා දමන ලබනවා. මේක හරියට තේරුම් ගන්න. මේව තේරුම් ගත්තාට පස්සේ වේදනාව දෙසට බලන්න. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ දෙකේ. අපි මේ කෙටියෙන් කියන්නේ විස්තර කරනවා නෙවෙයි. වේදනා ස්කන්ධය බැලුවාම සැප දුක් මැදහත් වෙන වේදනා තුනම ඒකට ඇතුළත් වෙනවා. විශේෂයෙන්ම දුක් වේදනාව තුළින් තමන් කොයි තරම්නම් කාදමුවද කියන කතාව තමන්ටම තේරෙනවා. අතිශයින් දරුණු දුක් වේදනා ඇති වෙලා බලන්නට ඕනේ මේ ශරීරේ කොයි තරම් වදකේද්ද කියන එක තේරුම් ගන්න. සමහර විට මම මං අත්දැකලා තියෙන සමහර දුක් වේදනා මේ තරම් දුක් වේදනා මේ ශරීරයෙන් ඇති කරලා දෙන එක ඇති කරලා දෙනවයි කියලා හිතන්නටවත් බැහැ කියලා. එහෙම මට හිතලා ඒ කියන්නේ ඒ තරම්ම දරුණු දුක් වේදනා මේ ශරීරය තුළින් උද්ගත කරලා දෙනවා. අර මා කලින් කියවා වීචාදී නරකාදී වල ප්‍රේත ලෝකවල තේසන් ලෝකවලට දින්දිපේ දුක් ඔක්කොම මේ දුක් වේදනා විඳිනකොට අපි දැවි දැවි පිච්චි පිච්චි බොහෝ දුක් විඳලා සමහර විට මේ දුක් වේදනා උසුලන්නට බැරුව පෑ ගහනවා විලාප කියනවා බිම පෙරලෙනවා සමහර විට මේ දුක් වේදනා උසුලන්නට බැරුව සියදීසා ගැනීම පවා කරනවා සමහර මේ දුක් වේදනා අධෑති උනායි කියලා නතර කරන්නේ දිගින් දිගට දිගින් දිගට අවුරුදු ගණන් දිගට පවත්වාගෙන යනවා මම දන්නා ඉස්සරහ කාන්තාවක් ඉන්න අවුරුදු දැන් 15ක් විතර වෙනවා දුව මැරිලා තවත් හඬ හඬා දුක් විඳිනවා හඬ හඬා මට ටෙලිෆෝන් කරලා කියනවා මෙහෙමයි නේ මම ඉතින් පුතුර කොච්චර කිව්වත් ඔය කියන ඒවා ඔක්කොම ඇත්තයි නමුත් අමතක කරන්න බෑ කියලා තවත් හඳනවා තවත් කන්නේ බොන්නේ කියනවා කොයි තරම්නම් දුකකින් එයා පුච්චනවද කියන එක එයාටම තේරුම් ගන්නට බෑ. මේ ලෝකේ සත්‍යය වගේ තමයි. මානසික වශයෙන් ඇති වෙන දුක් පීඩාවන් අනන්තවත් වෙනා මෝඩකම නිසා බොහෝ විට ඇතිවන්නේ. 100%ම වගේ මානසික දුක් පීඩා ඇතිවන්නේ මෝඩකම නිසා. ශාරීරික වශයෙන් ඇති වෙන දුක් වේදනා මෝඩකම තිබුණත් එකයි නොතිබුණත් එකයි අවිද්‍යාව දුරු කරලා හිතත් එකයි දුරු කරලා නොකරන හිතත් එකයි නියත වශයෙන් නැති කර දෙනවා මේ දුක් පීඩා වලින් සංසාරේ පුරා කොයිතරම්නම් අපි දුක් විඳලා තියෙනවද මේ දුක් වේදනාව අපි කොයිතරම්නම් කාලා දැම්මද කියන එක තේරුම් ගත යුතුයි. අපිට යම්කිසි කෙනෙක් අතිශයින් දකුණු දුක් වේදනා දිගටම දිගටම දිගටම දෙනවනම් අනේ මේ මිනිහා මාව කාදමනවා කනවායි කියලා අපි කියනවා. නමුත් Tamanගේ දුක් වේදනා වෙලසින් තමා කාදමන බව තේරුම් ගන්නට ඒ හැකියාවක් නැහැ. ඉතින් දුක් වේදනාව ගැන එතරම් විස්තර කළේ නැතත් මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තියෙන සුඛ වේදනාව, සැප වේදනාව මේකත් අපිව පාදමන දෙයක්. බොහෝ දෙනෙක් සුඛ වේදනාව කියන්නේ සැපගෙන දෙන දෙයක්, තමාට මිහිරස් සතුටක් ආස්වාදයක් දෙන දෙයක්, වෙන දෙන දෙයක්. මේක තව තවත් ළඟා කරගත යුතුයි, වැඩි කරගත යුතුයි, මේ උපදවා ගත යුතුයි. ඔය ආගේ අදහසින් යුතුව තමයි කටයුතු කරන්නේ. දුක්ඛ සුඛ වේදනාව උපාදාන කරගෙන සිටිනවා අල්ලගෙන සිටිනවා. මේ කටයුතු කරන පුද්ගලයෝ දන්නේ මේ සුඛ වේදනාව විසින් තමා කාදමනවායි කියලා. අපි උදාහරණ වශයෙන් කියමු රාගික සිතෙල්ලක් ඇතිලා ඒ තුළින් සුඛ වේදනාවක් විඳින්නට බලාපොරොත්තු වන කෙනෙකුට අවුරුදු කොපමණනම් කාලයක් තිස්සේ වෙහෙසට දුකකට පීඩාවකට පත්වන්නට සිදුවෙනවද කියලා බලන්න කල්පනා කරලා. එතකොට මේ සමහරට එක සුඛ වේදනාවක් විනාඩි 5ක 10ක නැත්නම් පැය කාලක විතර සුළු සුඛ වේදනාවක් ලැබීමට දවස් ගණන් වෙහෙසෙනවා, සති ගණන් වෙහෙසෙනවා, මාස ගණන් සමහරට වෙහෙසෙනවා. ඉතින් මේවට වේසි වේසි මේ සුඛ වේදනා විඳිනකොට ඇතිවන්නේ ඇත්ත වශයෙන්ම දුකක්. මොකද වේදනා නිරුද්ධ කරන තම භාවනාවක් තියෙනවා සංඥා වේදනා නිරුද්ධ කරන ඒවා නිරුද්ධ කරලා සිටින කෙනෙකුට සුඛ වේදනාවක් ඇති වෙන එක හරියට හත්ෙච්ච යකඩයකට රකඩයක් තරම් සමාගයේ හැම මත තියලා කිරි කිරි ගාලා පිච්චෙනවා දැස බලන මේක සැපයි සැපයි සැපයි සැපයි කියලා හිතන්නා වගේ දෙයක් කියලා ඉවැදෙන්නේ මොකද මේ වේදනාව නිරුද්ධ කර කෙනෙකුගේ සිතේ ස්වરૂපේ වේදනාව නිරුද්ධ කරලා සිටින කෙනෙකුගේ සිතේ ස්වરૂපේ එතකොට වේදනාව ඇති වෙන විටම සුඛ වේදනාවක් ඇති වෙනවා තමන්ගේ සිතට දැවිල්ලක් ඇතිවන්නේ පරිලාහයක් සංతాපයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ වචන පරිලාහ සංతాප වෙන වචන. ඒව ඇති වුණාට පස්සේ මේ අය හිතලා බලන රාගසිතීල්ලක් ඇතිලා සුඛ වේදනාව ගත්තට පස්සේ කොයිතරම් පරිලාහයක් ඇති වෙනවද දැවීමක් ඇති වෙනවද තැවීමක් ඇති වෙනවද කියලා මේවට යට වුණාට පස්සේ තමන් කාදමනවා තමන්ගේ සීලය කාදමනවා තමන්ගේ සතිය කාදමනවා සමාධිය කාදමනවා ප්‍රඥාව කාදමනවා රාගය වෙන ඒ සිටි නැගී හිටියට පස්සේ ඕනෑම බලපුරුවන්කාර කෙනෙකුගේ සීල සමාධි ප්‍රඥා වැනි ගුණ ධර්ම නැති වෙනවා ඒවා පැත්තකට වීශී යන. ඒ ඒ අර අර වේදනාව විසින් ඒවා කොහොම කාදමනවා කියන එකයි. Tamange ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් විශී යන සමහර විට. ඒක නිසා මේවා තුළින් ඒ විදිහට අපි මේ සුඛ වේදනාව උපදවා ගැනීම නම් අන්ත විශේෂ දුක් වින්දා, පීඩා කරදර වින්දා ඇහැට පේන රූප දකින්නට ගිහිල්ලා විඳින්න තියෙන දුක් මම ওই ගිහි කාලේ යනකොට බස් එකේ යනකොට ඉස්සර තිබුණා සිනමාහල් වල පෝලිං ගහලා මහා කාස්ට් එකේ දවල් දෙක නම් සෝ එක තියෙන්නේ මේ මිනිස්සු එකේ ඉඳලා කාස්ට් ගාවේ පෙළ ගහිලා දිගට ඉන්නවා මට කල්පනා වෙනවා අනේ මේ මිනිස්සු මේ සුදු වේදනාවක් ලැබීමට කොයිතරම් දුකක් මේ අවුගේ කරවි කරවි පෝලිං ගහලා ඉඳගෙන විඳිනවාද කියලා ඊට පස්සේ ඇතුළට ගියල්ලා එළියට වෙනකොට අපි ඉස්සරහටයි අපා මේව මහා දුක් ගොඩක් තියෙනවා. ඒ වෙලෙම ඇති වෙලා නැති වෙලා යන සුළු වේදනා මාත්‍රයක් උපාදාන කරගත්තු පුජ්‍යලයා. ඒ විදිහට මහා දුකක් විඳින්නට එනවා පෙරත් පසුව. ඉතින් මේ ඊතාසුව දෙයක් නමුත් ඔయిత වැඩි සුඛ වේදනා විඳින්නට මුළු ජීවිත කාලය පුරාම වෙහෙසෙන්නට වෙන ආකාරය මේ තේරුම් ගත යුතුයි. එහෙම වෙහෙසෙන්නට වෙලා මේ සුඛ වේදනා උපදවා ගත්තත් ඒක පවතින දෙයක් නෙවෙයි. ඉතින් මේ වෙහෙස කර කර වෙහෙස කර කර අපිව මරවා මරවා මේ සුඛ වේදනාව අපව නටවනවා. ඒක තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නකොට Tamanට තේරෙනවා සුඛ වේදනාව මාව කාදන්නවා කියලා. ඒ පමණක් නෙවෙයි. මේ සුඛ වේදනාවට ආශා කරනවා කියන්නේ තනිකර දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමක්. ඒ දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීම නිසා പ്രേත ලෝකවලට ඇදලා දානවා, තිරිසන් ලෝකවලට ඇදලා දානවා, සතර අපායට ඇදලා දානවා, සංසාර දුකට ඇදලා දානවා. මේ සංසාරයේ පුරා මේ විදිහට ජනතා සංසාරික දුක් විඳනවා. ඒ දුක් වලට ප්‍රධානතම හේතු වෙලා තියෙන මේ සුඛ වේදනාව උපාදාන කිරීම. ඒ සුඛ වේදනාව ලැබීමට තියෙන අපේක්ෂාව කැමැත්ත ඡන්දේ ඒක උපාදාන කර ගැනීම. මේ නිසා ඒක සෝෂය කටයුතු කරලා ඒවට ආශා කර කර කටයුතු කිරීම නිසා නැවත නැවත ඉදදී ඉදදී සංසාර දුකට ඇදලා දෙනවා. හරියට අර පළඟැටියේ ගින්දර මේ පහන් දැල්ලකට පනින්නවා. ඒකට ඒක දකින්නකොට ප්‍රිය භාවයක් මනාප භාවයක් ඇති වෙනවා. ඇති නැත්නම් ඌ පනින්නේ ඒක ඒක නිසා ඌ පන්නවා පිච්චිනවා. පිච්චි පිච්චි නැවත පනිනවා. නැවත නැවත පිච්චි පිච්චි පැනපැන ඌ මරණයට පත් වෙනකම්ම සමහරට ඒ ක්‍රියාදාමයෙන්ම නියැලෙනවා. මේ විදිහට තමයි ලෝක සත්‍ය සුඛ වේදනා වේතින සියුම් මාස්වාදය දුකට ඒක ඇත්ත වශයෙන්ම ආස්වාදයක් නෙවෙයි දුකක්. නමුත් ආස්වාදේ කියන වචනේ අපි පාවිච්චි කරතේ සියුම් ආස්වාදයට රැවටිච්ච නිසා ඒක උපාදාන කරලා ඒක රාශාවෙන් තණ්හාවෙන් යුතුව කටයුතු කරපු නිසා සංසාර දුක් මේ දිවියට ඇදලා දැම්මන ඇත්ත වශයෙන්ම ඒක මහා බදකේ දුක වේදනා මහා බදකේ. අපි හිතමු අපිට හිතවත් මිත්‍ර කෙනෙක් වෙනවා ඉතා රසවත් කෑමක් අපට කන්න දෙනවා. මේක හැබැයි වස මිශ්‍ර කරලා දීලා තියෙන්නේ. වස මිශ්‍ර කරලා දිනුනට පස්සේ මේ කෑම කාලා අවුරුදු ගණන් දුක් විඳලා දුක් විඳලා මැරෙන්න වෙනවා. අපි කල්පනා කරනවා අපිට අර රසවත් මොනවාගේ කණ්ඩදීව පුජ්‍යලයා හොඳ කෙනෙක් කියලා. හොඳ කෙනෙක් නෙවෙයි තමන් නොමරා මරණ තමන්ම කාදමන බුද්ධ වේකේ. සුඛ වේදනාවත් මේ වගේ තමයි. සංසාරේ පුරා මේ විදිහට අපව සංසාර දුකට ඇදලා දැම්මයි කියලා තේරුම් ගන්න ඕන. අපි හිතෙත් එහෙම වුණා දැනුත් එහෙමයි. අනාගතයේ සුඛ වේදනාව වේදනා ස්කන්ධය උපාදාන කරගෙන සිටින පුද්ගලයාට මේ විදිහට දුක් සංකටවලට සංසාරික දුකකට මුහුණ පාන්නට සිදු වෙනවා. ඒව තේරෙනකොට වේදනා ස්කන්ධය තරම් භයානක දෙයක් තවත් නැහැ කියලායි අවබෝධ වෙන්නේ. බාහිතබ්බන් ඒතස්ස සුඛස්සාදී වදාමි කියලා බුදුහාමුදුරේ ඒක නිසා ප්‍රකාශ කරනවා මේ වේදනාවට මානේ උඹලා බිය වියතේ කියලා. මේ මිනිස්සු ඇලෙනවා මේ මිනිස්සු ඒව අපේක්ෂා කරනවා තව තවත් ලබා ගත යුතුයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේක බිය වියත දෙයක් කියලා. යම් පරිශකතෝ හව පදරියා දුක්ඛතෝ විදෝ කියලා දක්වලා තියෙනවා මේ වෙන මිනිස්සු සැපයි සැපයි සැපයි කියලා හිතන දේවල් පදරියා එවැනි ආර්ය පුද්ගලයෝ දුක්ඛතෝ විදෝ දුකක් දුකක් දුකක් කියලායි ප්‍රඥාවෙන් දකින්නේ ඒ ප්‍රඥාවෙන් දැකුණු නිසායි බුදුරජාණන් වහන්සේ මේකට බහයිතබ්බන් කියන වචනේ පාවිච්චි කළේ බිහිවීසි කියන එක. ඉතින් ඒව නොදන්නා මිනිසුන් දේවා දක්නට තමයි ප්‍රඥාව නැති අවිද්‍යාවෙන් වැසුණු මිනිසුන්ට මේව කොහෙත්ම තේරුම් ගන්නට හැකියාවක් නැහැ. ඉතින් ඒවටම බැඳි බැඳි බැඳි බැඳි හිටලා සංසාරික දුකට නැවත නැවත පත්වන එක ස්වභාව වශයෙන්ම සිදු වෙනවා ඒ විදිහට කටයුතු කිරීම නිසා. මේ විදිහට කල්පනා කරනකොට සුඛ වේදනාව, දුක් වේදනාව, මඳහත් වේදනාව කියන සියලුම වේදනාවන් තුළින් අපව කා පාදමපු ආකාරය සංසාරික දුකට ඇදලා දාපු ආකාරය නැත්නම් මේ වේදනාව උපදවා ගැනීමට කටයුතු කිරීම තුළින් අපව පාදමපු ආකාරය ආදී කරුණ සිහිපත් වන විට වේදනාවමයි මෙතන ප්‍රධාන උනේ අර රූපයේ කායදමුවටත් වඩා වේදනාව කාදමුව එකයි ප්‍රමුඛ උනේ කියලා Tamanට තේරෙන්න ඕන. ඊළඟට සංඥා ස්කන්ධය. සංඥාව කියන්නේ හඳුනා ගන්න එක. සංඥාවත් අපිව කාදමනවා. මේක සමහරට මේ ඇයිද තේරුම් ගන්න නැති වෙන්නත් පුළුවන්. සංඥා නිරෝධයක් කියලා එකක් තියෙනවා සංඥා වේදිත නිරෝධයක් කියලා එකක් තියෙනවා සංඥාවන් විරහිතව සිත පවත්වා ගන්න පුළුවන් මහත්ෝ කෙනෙකුට විමුක්ත සිතක් උදා කරගන්න. එවැනි කෙනෙකුට තේරෙනවා සංඥා ඇති වෙනකොටම හිතට මහ බරක්, වේසක්, ඒක මේ පීඩාවක්. නිකන් අනවශ්‍ය බරක් හිතට දාලා දැවෙනවා. දුක් වෙනවා. මේක ලෝක සත්‍යයේ සාමාන්‍ය සත්‍යයට තේරුම් ගන්නට කොහෙත් නැතිකම නැහැ. ඒක නිසා ඉතින් සංඥාව උපාදාන කරගෙන තමයි කටයුතු කරන්නේ. දැන් සංඥා විශ්ින් කාදම ආකාරයේ කල්පනා කළ බං දැන් අපි පොඩි කාලේ කොයි දේවල් ඉගෙන ගන්න ඔය විෂයන් සඳහා. නිදි මරාගෙන වෙහිසි වෙහිසි මේ සංඥා ගොඩ ගහ ගන්නටයි රැස් කර ගන්නටයි ඒ කටයුතු කළේ. සමහරට පාන්දරත් නැගිටින රෑවිලා නිදාගන්නේ. හරියට මැසි මදුරුවන් මදුරුවන් ආදී කකාව මේ විදිහට දුක් විඳිනලා ඉගෙන පාඩම් කරන්නද ඉගෙන ඒවා මතක තියාගන්නට සිදුවෙන. ඒවා නොකර බෑ. ඉතින් මේ සංසාරේ ජීවත් වෙනකොට කරන්නට වෙනවා ඒක වෙනම දෙයක්. නමුත් අපි අවබෝධ කරගන්නට ඕනේ මේ සංඥාව තුළින් අපිව කැහ දැම්මයි කියලා. අපි යම්කිසි කෙනෙක් අපිට කියනවා නම් මේ අද රෑ 10 11 12 වෙනකම් මොකක්ද මේ වැඩේම කරපන් නැත්නම් උදේ නැගිටින් මේ විදිහටම කරපන් කියලා දිගින් දිගටම දිගින් දිගටම අපි අන කර කර අපි ලවා මරව මරව ඒ විදිහට වැඩ කටයුතු කරවා ගන්නවා නම් යම්කිසි පුද්ගලයෙක් අපි ඔහුට කියනවා මේ මිනිහා මාවක් කනවා කියලා. ඒ වගේ තමයි මේ සංඥාවක් කන්නේ. ඒක එතකොට ඒ එක අතකින් අනිත් අතින් මේ සංඥාවේ ස්වરૂපය තමයි සංඥාවේ මුලවන එක. විපරීත සංඥා තියෙන අනිත්‍ය නිත්‍ය අනිත්‍ය නිත්‍ය සංඥාවක් තියෙනවා. ඒ විපරීත සංඥාවක්. ඒ වගේම දුක්ඛ දේ පිළිබඳ සුඛයි කියන විපරීත සංඥාව. විපරීත කියන්නේ බැරදී. කියන්නේ විපල්ලාශ කියන වචනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒක නිසු ඒක හරි එකක් හරි සංඥාවක් නෙවෙයි. ඒ වගේම අනාත්ම දේවල් පිළිබඳ ආත්මය කියන සංඥාව ඇති කරගෙන සිටිනවා. අසුභෝ දේවල් පිළිබඳ සුභ කියන සංඥාව ඇති කරගෙන සිටිනවා. මේවා සංඥා විපල්ලාස කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ. අනිත්‍ය නිත්‍ය සංඥා විපල්ලාස දුක්ඛේ සුඛ සංඥා විපල්ලාස අනත්ත්‍ය අත්ථ සංඥා දුක්ඛ සංඥා විපල්ලාස ඒ වගේම අසුභේ සුභ සංඥා විපල්ලාස ආදී වශයෙන් ඒවා දක්වා තිබෙනවා. එතකොට මේ විපරීත සංඥා වලින් වැහිලා ගියාට පස්සේ ඒ පුද්ගලයා ඒ සංඥාවෙන් වැහුණු පුද්ගලයා පාදමනවා. ඒ සංඥා විශේෂයෙන්. දැන් මේ සැපයි සැපයි සුබයි සුබයි කියන සංඥාව ඇති කරගත්තු තැනැත්තාට ඒ සුබ දේවල් තුළින් යම්තා මේ සුබ වශයෙන් අල්ලාගත්තු දේවල් තුළින් යම්තා දුක් ගැහැට ඇති කරලා දෙනවනම් ඒ ඔක්කොම දුක් ගැහැට ඇති කරලා දුන්නේ අර සංඥාව තුළින් මේක මමයේ මගියේ කියලා හිතාගත්තු පුද්ගලයාට යම්තා දුක් ගැහැට ඇති කරලා දෙනවනම් ඒ සියලුම දුක් ඒ සියලුම කරදර පරිබෝධ ධර්මයන් ඇති කරලා දෙන්නේ ඒ සංඥාව තුළින් ඉතින් මේ සංඥාව අයින් කරගෙන ඉන්නවා නම් මම නෙවෙයි මගේ නෙවෙයි කියලා. හිතට දුකක් නැතුව ඉන්නට පුළුවන්. කයට තියෙන දුක් ඉතින් කොහොම කළත් තියෙන එක වළක්වන්නට බෑ. නමුත් සිතට දුකක් නැති වෙන්නට නැති වෙන්නට පුළුවන්. මගේ දුව, මගේ පුතා, මගේ ගේ, මගේ දරුවා ඔක්කොම සංඥා. මේ සංඥාවෙන් හැදී මම කියන ආත්මීය සංඥාවෙන් බැඳෙන පුද්ගලයාට මේවා නැති වෙනකොට විනාශ වෙනකොට හොරුණු සතුරන් ආදී පැහැර ගන්නකොට නැත්නම් ඒවා කැඩෙනකොට බිඳෙනකොට තමන්ගේ සිතත් ඒකට අනුකූලව කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා දුකටපත් වෙනවා පීඩාවටපත් වෙනවා ඉතින් සමහර විට කන්න බොන්නට ඇතුව හොල් හොල්ලා මාස ගණන් දෙපිනවා. Tamanට අපිටම Taman මගේ ගෙදර මගේ බඩුව මගේ දුව මගේ පුතා කියලා සිටින කෙනෙකුට සිටින දෙයකට යම් කිසි කරදරයක් විපතක් සිදු වුණොත් එහෙම ඒ පුජ්‍යලයාට මගේ කියන හැඟීම තියෙන තිබෙන නිසාම ඒ සංඥා විපල්ලාශයේ තිබෙන ශාම කුයි තරම් දුකකට පත් වන්නට සිදු වෙනවාද කියලා. අපි හිතමු දැන් යාපනයේ දෙමළ මිනිස්සු ගහනවා. දෙමළ මිනිස්සු ගහනකොට දෙමළ මිනිස්සුත් මිනිස්සු සිංහල මිනිස්සුත් මිනිස්සු කොයි මිනිහා මැරුණත් අපි ඒකට සතුටු වෙන්න දෙපා. මේක මේ ධර්මයෙන් පිට කියන කතාවක්. බොහෝ දෙනෙක් ඔය කොටි හමුදා මැරෙනකොට අනේ සතුටු වෙනවා මෙච්චර මැරුණා මැරුණා කියලා මහා ලොකු බෞද්ධයන් වශයෙන් හිතනවා. එහෙම හිතන්නේ දෙපා. දැන් බුදුචානන් වහන්සේට ඉස්සර දෙයක් හැදුනායි කියලා දක්වලා තියෙනවා. ඒකට හේතු වුණු කරුණ වශයෙන් ඔය අටුවා පොතේ දක්වලා තියෙනවා මාළු වල්ලන ආත්මයක ඉපදිලා මාළු ගොඩක් අල්ලනවා දැකලා. බෝධිසත්ව මාළු වල්ලලා නේ. වෙන අය මාළු අල්ලලා තියෙන්නේ. මේ මැරිලා ගොඩ ගහලා අද නම් ගොඩාක් මාළු අල්ලලා කියලා සතුටුුණයි කියලා තියෙනවා. සතුටුුණා. ඒ කුසලයෙන් දෝ ඒ අකුසලයෙන් දෝ බුදුහාමුදුරන්ට ওই ඉස්සරදයක් නිරන්තරයෙන්ම හැදුවනේ. නිකන් හිතලා බලන්න බුදු කෙනෙකුටත් ඒ වගේ සුළු කර්මයක් පළ දුන්නා නම් අපි මේ කොහෙවත් ඉන්න මිනිස්සු මරා ගන්න ඒවා දැකලා සතුටු වෙන එක ගැන කිසිසේත්ම සුදුසු හොඳ දෙයක් කියලා කියන්නට බෑ. ඒක නිසා ඔයගොල්ලන් සතුටුවන්න එපා. එතකොට අපිට එවැනි අය කෙනෙක් මැරෙනවා දැක්කහම සමහරට සතුටක් ඇති වෙනවා කියලා හිතමු. නැත්තම් සතුටක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේම ඊටාම හිතවත් මිත්‍රේ, ඥාතියෙක්, දුවෙක්, පුතෙක්, ස්වාමෝෂේ භාර්යාව ඔය වැනි කෙනෙකුට ඔකක් වුණොත් තමයි අර මගේ කියන හැඟීම ඒ සංඥාව ආවට පස්සේ ඇතිවන පීඩාව අතිශයින්ම දඩුණා. මගේ කියන සංඥාව යන්තා දූඩ විදියට ග්‍රහණය කරගෙන සිටිනවනම් ඒ තාක්දුරටයි ඒකේ තියෙන පීඩාව දුක ඇතිවන්නේ. ඒක නිසා මේ සංඥා විපල්ලාස නිසාම කටයුතු කිරීම තුළින් මම නොවන මේ පංචස්කන්ධ ලෝක මගේ කියලා අල්ලාගත්ත නිසා මේ සංසාරේ පුරාම දුක් විඳගෙන විඳගෙන මේ මගේ කියන හැඟීම් සම්පූර්ණයෙන් නිරුද්ධ කළා නම් රශ්මිමානය නිරුද්ධ කළා නම් නැවත ඉදිරියමක් නෑ. දුකේ කෙලවර එතන සිදු වෙනවා. නමුත් එසේ නොසිදුනේ <coughs> මේ සංඥාවෙන් අපිව මුලා කරපු නිසා ලස්සනයි කියලා සංඥාවක් ඇති කරගන්නවා. නැත්තම් කැතයි කියලා සංඥාවක් ඇති කරගන්න. ඊට පස්සේ ලක්ෂණයි කියන සංඥාව ඇති කරගත්තාට පස්සේ කොයිතරම් දේවල් කරනවද කියලා බලන්න. මෙයාට මම කියන්නම් කරුණා. ඔය ටෙලිවිෂන් එකේ ලස්සන රූපයක් තියෙනවා නම් නැත්නම් ඔය කියන්නේ කොම්පියුටර් එකකට වගේ රූපයක් ගන්නට පුළුවන් නම් අරගෙන ඉතාලම ලස්සන රූපයක් මේක ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා බල බලා ඒකෙන් තමන්ගේ සිත පිච්චෙන ආකාරය දකින්න. ඒ සිත ඔක්කොම අයින් කරලා නිකන් ඒ රූපෙ දිහා බලන්නේ. නිකන් ඔය නිකන් කනුව දිහා බලන ඉන්නවා වගේ නැත්තම් බිම දිහා බලන එකත් ඔය තියෙන තමන්ගේ තිතත් ඔය පැත්තක තියෙනවා මොකක්වත් නෑ. අර සංඥාව තුළින් මේක ලස්සනයි ලස්සනයි කියලා හිතාගත්තු සංඥාව තුළින් තමන් මේ විදිහට මුලාවටපත් කරලා මහා වෙහෙසකට දුකකට පීඩාවකටපත් කළා. මේක දැනගන්නට සාමාන්‍ය ලෝක සත්‍යයට බෑ. බැරි නිසාම මේ සංඥා උපාදාන කරනවා. සංඥා විපල්ලාස වලින් විපරීත සංඥා වලින් බැසී යනවා. එසේ බැසී යාම තුළින් සංසාරේ පුරා මෙතෙක් දුක් විඳින ආව අනාගතයේ ඉදිරියේදී දුක් විඳින යන්නට සිදු වෙනවා. මේ විදිහට තේරෙනකොට Tamanට තේරෙන්න ඕන සංඥාව අපිව කාදමනවා නේද කියලා. අපිව කා දැමුවා නේද කියන එක. මේ සංඥා පඳු රැස් කරගන්නට කොච්චර වේශ දුක් පීඩා අපිට බිඳින්න සිදු වෙනවද කියන එකක් තේරුම් ගත යුතුයි. ඊළඟට සංස්කාර ස්කන්ධය සංස්කාර කියන්නේ සිටිවිලි ධම්ම රූප සංකේතන ආදී. මේ සිටිවිලි ඇතිවෙන එක විශාල හිතට මෙහෙසක් දුකක් බලක්. හිත ඕලානික තත්ත්වයකටපත් වීමක්. ඒ සංස්කාර විරහිත වශයෙන් පවදා ගන්නට පුළුවන්. යටත් පල සමෝතවට සම්බන්ධින්න පුළුවන් කෙනෙකුට සෝ ඒ නිවන්සුව අත්දකින අවස්ථාවේ පවත්නා වූ සියුම් සංස්කාර ධම්ම හැර වෙන සංස්කාර ඔක්කොම නෑ විසංකාර වෙලා තියෙන්නේ. ඒකවල හරීම සාන්තයි ප්‍රණීතයි නිවිලා කයටත් හරීම සැහැල්ලුවක් දැනෙන සිතටත් නිවිලා. නැත්තම් ධානයකට සිතපත් කරගෙන ඉන්න කෙනෙකුට ඒ ධාන අවස්ථාවේ පවත්නා වූ සියුම් සංස්කාර ධම්ම ටික නාම සංස්කාර ධම්ම ටික හැර අනිත් සංස්කාර සංස්කාර මොකක්වත් නැහැ. එතකොටත් හිතට හරිම සාන්තයි නිවිලා දෙවිල. අපි හිතුව කෙනෙක් රාගයෙන් පිච්චි පිච්චි ඉන්නවා කියලා එහෙම සාන්ත නිවීමක් තියෙයි. ද්වේෂයෙන් දැවෙනවා කියලා හිතමු කෙනෙක්. එතකොට අර වගේ සාන්ත භාවයක් නිවීමක් තියෙයි කියලා හිතලා බලන්න. ද්වේෂ සිතුවිල්ලක් ආවට පස්සේ මේ මිනිස්සු කයින් කරන දේවල්, වචින් කරන දේවල්, සිතින් කරන දේවල් ගැන කල්පනා කරලා බලන්න. ආවේශ වෙච්ච යක්ෂයන් නටනෝසේ නටවනවා මේ සිතුවිල්ල. සමහරට ඒ සිතවිල්ල නටවීම තුළින් නොඑක ආකාර මිනිමැලීම් පවා කරන්නට පුළුවන්. නොඑක ආකාර අපරාධ පවා කරන්නට පුළුවන්. සංසාරේ දිගින් දිගට ඒ දිශාම මල යක්ෂයන් වැනි තත්ත්වවලට පත් වෙලා ඒකෙන්ම ඒ කරන්නේ තරහ සිටින් නැතිච්ච නිසාම මුළු ජීවිත කාලයම තරහ සිටින් විතරලා නොඑක ආකාර අකුසල්ම පරිගැනීම කර කර ඉඳලා ඉඳලා සතර පායටම අභිචාදී නරකාදී වලටම වැටෙන ආකාරය කල්පනා කරලා බලනකොට මේ සංකල්පනාවන් එකක් ඇති වුණොත් තරහාවක් එකක් ඇති වෙලා ඒකෙන් කටයුතු කරන්නට ගියාට පස්සේ කුයි තරම්නම් දුරට අපිව කාදමනවා දේ සංසිතිවිලි ධර්ම කියලා තේරුම් ගන්නට පුළුවන් වෙන්නට ඕන. සංසාරේ පුරා මේ විදිහට අපි ආවේ. මේ විදිහට අපි සිතිවිලි වලින් කාදමනවා. නැත්නම් රාග සිතුවිලි ටිකක් ඇති කරගන්න බලන්න. සමහර තමන්ට ලබා ගන්නට බැරි දෙයක් පිළිබඳව නම් රාග සිතුවිලි ඇති වෙන්නේ, ආශාස සිතුවිලි පහළ වුනේ, කාමක සිතුවිලි පහළ වුනේ. කොයිතරම්නම් තමන් දැවෙනවද, පිච්චෙනවද කියන එක තමන්ටම තේරුම් ගන්නට පුළුවන් ශක්තියක් ඉදෙන්නට ඕන. එතකොට ඒ රාග සිතිවිලි ඇති වුණාට පස්සේ දැවෙන, තැවෙන, පරිලහයට පත්වන ආකාරය දකින්න විට ඒ රාග සිතිවිලියෙන් ඇති වෙලා කායික වාචික මානසික ක්‍රියා කරමින් Taman දැඟලූ හැටි අවබෝධ වෙන විට කොයිතරම්නම් දුරට මේ සිතුවිලි තමා කාදැම්මද කියන එක තේරුම් ගන්නට පුළුවන් වීසි. සමහරට එවැනි සිතුවිල්ලක් ඇති වුණාට පස්සේ ඔය ඒක සතුට කරගන්න සුද්ධිමත් කිරීම සඳහා දවස් ගණන් මාස ගණන් වේසෙනවා නොඑක් ආකාර සැලසුම් සකසනවා. ඉතින් Tamanට මේ විදිහට දෙයක් කරගන්නට ඕනේ කියලා සිතුවිලි ආවට පස්සේ ඒ සිතුවිල්ල තුළින් තමයි මේක ආකාර වේශ දුකකටපත් වෙනවා. ඉතින් අපි මේ ලෝකයක් කියන්නේ Tamanගේ సంతාණය තුළ අනුව බලනකොට సంతාණයේ අනුව බලනකොට බාහිර ලෝකයක් කියන්නේ Tamanගේ සිතුවිලි හැර වෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ බාහිර ලෝකයේ පිළිබඳ සිතිවිලි ඇතුනේ නැත්නම් Tamange సంతාණය තුළ බාහිර ලෝකයක් विद्यමානවන්නේ නැහැ. දැන් මෙතන අපි ඔක්කොම සී නැති කළා නම් මොකක්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකෙ ගිනි ගත්තත් ප්‍රශ්නයක් නැහැ. බෝම්බ දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මහා දෙන පාත්‍රණක් ප්‍රශ්නයක් නැහැ. උල්කාපාත වැහි වහින්නාසේ බෝම්බ මේ පිළිමෙතෙන්ද කඩක් දිගටම දිගටම වැඩි වෙටි ගියත් අපි දන්නේ අපේ සිතට වෙනසක් කිසිම දුකක් නැහැ. මේ සිතිවිලි ධර්ම ඇති වෙනකොටම බාහිර ලෝකයක් අපි සිතින් අල්ලලා තියෙන බාහිර ලෝකයක් සිතට අරමුණු වෙලා තියෙන්නේ. Tamange ලෝකයක් මෙතෙන්දි බාහිර ලෝකයක් කියලා මම කල්පනා කරන්නේ. මොකද ඒ සිතිවිලි ඇති වෙනකොටම සිතිවිලි නැති වෙනකොට Tamange ලෝකයක් බාහිර ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. එතකොට මේ සිතිවිලි ඇතිවීමම මහා විශාල බරක් දුකක් වේසක් පීඩාවක්. ඒ තුළින් අවිද්‍යාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥානං කියන එක තේරුම් ගන්නට ඕනේ. මේ ආකාර සිටිවි ධර්ම ගැලීම නිසා අවිද්‍යාව බාධක වීම තුළින් ඒක සිදුවන්නේ අවිද්‍යාව නිරුද්ධ කළා නම් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ සංස්කාර නිරුද්ධයි එමිනේ රහත් වූ කෙනෙකුට කිසිම ආකාරයෙන් නිරායසෙන් සිටිවිලි ගැනීමක් නැහැ. චිත්ත නිසලෝ ඔහි පවතිනක් කැමැති තාක්කල්. ඕනනම් හිතන්නත් පුළුවන් නැත්නම් නිසලව සිටින්න පුළුවන්. ආයාසයෙන් තොරව. ඉතින් එවැනි කෙනාට සිතිවිලි ඇති වෙන එක විශාල දුකක් කියලා තේරුම් ගන්නට පුළුවන්. එතකොට එවැනි නෑ එවැනි තත්ත්වයටපත් නෝ කෙනෙකුට අවිද්‍යාව නිසා මේ ආකාරයේ සිතිවිලි ගන්නවා. චක්කතෝ රූපේ ශාන්ති ආශාන්ති සම්බන්ධි පවත්තන්ති ආදී වශයෙන් දැක්වෙන ඇයට රූපය පෙන්වන්නට පස්සේ රූප සංචේතනාව හිගලන. ඒ රූප සංචේතන තුළ සමහර ලෝභය, සමහර ද්වේෂය, සමහර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, බලි ගැනීම, රාගය, ඇලීම, බැඳීම ඕන එකක් වෙන්න පුළුවන්. කරුණාව, මෛත්‍රිය ඕන එකක් වෙන්න පුළුවන්. ඒ වගේම කනට ශබ්ද වුණාන් පස්සේ සිතීලි ගන්න නාසයට ගඳ සුවඳ දිවට රස කායට ස්පර්ශ මනසට විවිධ හර්මෝන වුණාට පස්සේ මේ ආකාරයේ සිතීලි ගන්නවා ඒ සිතීලි ගලී යාමේ ගලා යාමේ ප්‍රවණතාවය තියෙනවා නම් සිත දෙයෙන් මැරෙන මොහොතේ සිතීලි ගලා යාම නතර වීම සිදුවන්නේ ඒක නිසා එහිදී සිතීලි ගලා යාමක් ඇති වෙනවා ඒ සිතීලි ගලා යාමේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රතිසන්ද විඥානයේ ඉපද පහළ වෙනවා නැවත නැවත සංසාර දුකට බහින්නට සිදු වෙනවා මේ සංසාර දුකට මෙතෙක් සංසාර දුක් අපි අත්දැකලා තියෙන එක තේරෙනවා නම් මේතනන සංසාර දුකකට ඇදලා දාපු සිටිවිලි නේද මේ මම කියලා හිතන්න මගේ කියලා හිතන්න උපාදාන කරගෙන අගේ කන්නේ කියලා තමන්ගේ තියෙන මෝඩකම තමන්ටම අවබෝධ වී පෙනී යනවා. එසේ පෙනී යනකොට මේවා කෙරෙහි කලකිරීමක් ඇතිවන්නේ මේවා උපාදාන කරන්න කල නොකළ යුතුයි කියන හැඟීම පැහැදිලිව අවබෝධ වෙනවා. මේ ආකාරයෙන් මේ සංස්කාර ලෝකය මේ පංචස්කන්ධයේ සංස්කාර ස්කන්ධය තනිකරම තමාව කාදමන ආකාරයේ කා දැමූ ආකාරයේ ලෙසින්ම අනාගතේ කා දමනු ලබන ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. එතකොට තමයි නියමකේ නියම தත්ත්වය තේරෙන්නේ. අර Taman ළඟට ආපු මිතුරු වේශයෙන් ආපු හතුරක් හතුරෙක් කියලා දැනගත්තා නම් Tamanට ගැලවෙන්නට පුළුවන්. එයා මිතුරෙක් කියලා හිතාන ඉන්න තාක්කල් ඉතින් එයාට ගැලවීමක් නැහැ. ඒ වගේ තමයි මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකය මේවා මිතුරු විසින් මිතරන් විසින් හඳුනාගත්තු කෙනාට මම කියලා මගේ කියලා හඳුනාගත්තු කෙනාට මේවා තමන් කාදමන දේවල් නෙවෙයි තමන් සතුටට සැපටටපත් කරන දේවල් කියලා හිතාගත්තු පුද්ගලයාට සතුරෙන් ගැලවෙන්නට බැරුවා වගේ තමයි කවදාවත් සංසාරයෙන් ගැලවෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා Tamanට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ මේ සංස්කාර කියන ධර්මයන්, සිතුවිලි කියන ධර්මයන් තමා කාදමනයි කියලා. විවිධ සිතුවිලි වලින් තමා කාදමනයි කියලා. ඒකේ කිසිම වෙන ඒකට වෙන වචනයක් නැහැ බුදුහාමුදුරුවෝ ඒක කාදම්නා කියන වචනයෙන් තමයි පාවිච්චි කළ යුතු වන්නේ. මොකද ඊට වඩා හොඳ වචනයක් ඔතෙන්ද කියන්නට නැති නිසා. එතකොට මහවිඥානස්කන්ධ මෙතන විඥානය කියනකොට චක්කසෝත ධන ජීවාපාය මනෝ කියන විඥාන හයම ගැනවා ඊට වැඩි ප්‍රධාන වන්නේ ප්‍රතිසන්දි විඥාන. ප්‍රතිසන්දි විඥානය කියන්නේ මේ මනුස්ස ලෝකයේ ඉපදෙනා නම් ඉස්සලාම මව පිටර පහළ වෙන විට ඇති වුණු විඥානය. නැමන් දිව්‍ය ලෝකේ පහළ වෙනවා නම් මෙතන පහළ වෙන විඥානය. කොයි ලෝකයක හරි ඉස්සලාම පහළ වෙන විඥානය තමයි ප්‍රතිසන්දි විඥානය කියලා කතා කරන්නේ. එතකොට මේ විඥානේ නැති වෙලා තියෙනවා නම් එහෙම අපි මාර කලින් කිව්වා අපි සී නැති කළා හිතනනම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. මොනම දුකක්වත් අපිට තේරෙන්නේ දැනෙන්නේ එහෙම. මේ දුක් යන්තාක් විඳින්නට සිදු වෙනවා නම් වේදනාව තුළින් විඳින්න තියෙන දුක් සංඥාව නිසා ඇති වෙන දුක් සංස්කාර නිසා ඇති වෙන දුක් ඒ වගේම රූපස්කන්ධය තුළින් ඇති වෙන දුක් විඥානීය පැවැත්ම තිබෙන තාක්කල් පමණයි පවතින්නේ දැන් අපේ විඥානය සම්පූර්ණයෙන්ම පහනක් නිවුනාසේ නිරුද්ධ වී නිවී ඥාන නැවත නූපදින ආකාරයෙන්. එතන තමයි දුකේ කෙලවර. මොකක්වත් ඊට පස්සේ නැහැ. ඒ ඒකට කියන්නේ පින්නම් පානයි. ඒ මෙහා මේ විඥානය දිගින් දිගට පැවතගෙන පැවතගෙන ආවා. ඒ කියන්නේ එකම දෙයක් පැවතගෙන ආවා කියන එක නෙවෙයි. ඇතිවෙමින් නැතිවෙමින් යන ක්‍රියාදාමයක් විඥානයේ ස්වરૂපය. එතකොට අපි නැත්නම් මෙතන සීන ඇති කරා නම් කිසිම දුකක් අපිට නැහැ. ඒක නිසා කිසිම ආකාරයෙන් පීඩාවක් කරදරයක් අපිට අත්දකින්න සිදුවන්නේ. මේ විඥානයේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුක අත්දැකීමට සිදු හේතු වන දුක්ඛ සමුදය සත්‍යයක් බව තේරුම් ගත යුතුයි. අපි අපි හිතමු දැන් මෙතනේ අපි එකපාරට මැරෙනවා. මේ ශරීරයේ ඇසුරු කරගෙන යන්තා දුක් අපි විඳ විඳා සිටිනවනම් ඒ දුක් මැරෙනකොට ඔක්කොම ඒ ශරීරයේ ඇසුරු කරගෙන නැතුව දුක් ඔක්කොම නැති වී යනවා. අනිවාර්යයෙන්ම නැති යයිති. දැන් අපි නෝ තාම ධර්ම දුක් විඳිනා රෝග පීඩාවක් කරදරයකින් පන්නේ දුක් විඳිනා සිටින්නේ කියලා. එහෙම සිටින පුද්ගලයා මරුණට පස්සේ ඒ ශරීරය ඇසුරු කරගෙන කිසිම දුකක් නැවත අත්දකින්නේ නැහැ. ශරීර මලකුණ ඔය පැත්තකදී සිත නිරුද්ධ වෙලා නිසා කිසිම දුකක් ඔහුට ඒ ශරීරය අත්දකලා පාදක කරලා අත්දකින්නට බෑ. සමහර විට ඔය මෝහණය කරන අවස්ථාවලදී අපි අහලා තියෙනවා මේ තමහා දුක් විඳ විඳා ඉන්න පුද්ගල මේ ශරීරයෙන් සිත නිරුද්ධ වෙලා අර උඩ පාවෙන තත්ත්වයට ගියාට පස්සේ හරීම සුවයක් දැනනයි කියලා ඒගොල්ලෝ කතා කරනවා. අනේ මහා දුකකින් ගැලවුණායි කියලා සුවයක් දැනනයි කියලා ඒගොල්ලෝ කතා කරන අවස්ථා මම අහලා තියෙනවා. එතකොට ඒ අපි මරුණට පස්සේ දුක මේ ශරීරය ඇසුරු කරන දුක නෑ. මැරෙනවා කියන්නේ මේ කයෙන් සිත සම්පූර්ණයෙන් නිරුද්ධ වී යාම. ප්‍රාණය සම්පූර්ණයෙන් නිරුද්ධ වී යාම. එතකොට සිතේ පැවැත්මම ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක්. එතකොට සිතේ පැවැත්ම නිසා අපිව අනන්ත අප්‍රමාණ දුක් ගැහැට වලට පමුණුවනවා. ඊට අමතරව මේ ප්‍රතිසන්දි විඥාන සංඛ්‍යාත විඥානය. ඒ කියන්නේ ඔය චක්කසෝත ගාන ජීවවා කාය විඥාන වල මේ ප්‍රතිසන්දි විඥානය නිසා නැවත නැවත සංසාරයේ උපදවපදවා සංසාර දුකටම ඇදළමන බව තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් යනකොට විඥානය කොයිතරම් භයානක දෙයක්ද විඥානයේ විසින් අපි කොයිතරම් දුරට අපිට සංසාරේ කාදෙමවද සංසාර දුකට ඇදලා දැම්මද සංසාර දුකේ ගැට ගැතුනද කියන කාරණාව ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. එසේ තේරුම් ගත වෙනකොට අනාගතයේ මේ විඥානයේ දිගින් දිගට පවතින තාක්කල් මේකෙන් ගැලවෙන්නට නම් හැකි කමක් නැහැ කියන එකත් නිකම්ම තේරුම් යාවි. එතකොට මේ ඇහැට පෙනෙන රූප කනට එන ශබ්ද ආදී ආවට පස්සේ චක් විඥාන සෝත විඥාන ඇති වෙනවනේ. මේ විඥාන ඇති වෙච්ච නිසා තමයි අර සංඥා දුක් ඇතිවන්නේ. මේ විඥාන ඇති වෙච්ච නිසා තමයි සංස්කාර දුක් ඇතිවන්නේ. මේ විඥාන ඇති වෙච්ච නිසා තමයි අර වේදනාව නිසා ඇති වෙන දුක් ඇතිවන්නේ. අපි හිතමු ඇහැට රූපයක් දැක්කේ නැත්නම් කවදාවත් අපි දැකලත් නැහැ. ඒ වගේම මෙහෙම රූපයක් තියෙනවායි කියලා අපි කවදාවත් අහලත් නැහැ. අනාගතයේ මෙහෙම රූපයක් අපි දකින්න යනවා කියලා හැම හැඟීමකුත් නැහැ. නමුත් එහෙම ඊටාම ලස්සන හරි මොකක් හරි රූපයක් තියෙනවා. කෙනෙක් කියලා හිතමු කෙනෙක් සිටිනවා. ඒ පිළිබඳ අපට කිසිම සිතවිල්ලකුත් නැහැ. ඒක නිසා කිසිම ආකාරයෙන් ඒ රූපයේ පිළිබඳව සිතේ ඇතිවන නැති නොවන නිසා අපට කිසිම දුකක්වත් පීඩාවක්වත් මොකක්වත් නැහැ. ඒක තුලින් යම්තා සංසාර දුක් ලබා දෙනවා නම් නැවත සංසාර උපදවන්නට හේතු වෙන සංස්කාර ගලනවා නම් ඒ සංස්කාර මොකක්වත් දරන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් මේ රූපය දැන් මේ පුද්ගලයා දකින්න. අපි හිතමු ඇහැට පෙනෙන ඉතාම ප්‍රිය රූපයක් කියලා. අර සීමා කියලා ගණිකාවක් ඉඳලා හාමුදුරු කෙනෙක් ඒ රූපේ දැකලා මේක ලැබුණ නැත්නම් මම කන්නේ බොන්නේ නැතුව මැරෙනවා කියලා පාත්‍රයේ පැත්තකට දාලා නිදාගෙන හිටපු කතාවක් පොත්වල දක්වා තිබිලා මම කියවා තිබෙනවා. ඉතින් මේ රූපේ දකින්න ඉස්සෙල්ලා ඒ පුද්ගලයාට ඒ කිසිම දෙයක් නැහැ. දැක්කට පස්සේ තමයි මේ ගිනි ගෙනිලි, දැවිලි, තැවිලි ඔක්කොම තියෙන්නේ. චක්කු විඥානයේ ඇතිවීම නිසා ඒ දුක් ඔක්කොම ඇති කළා. රූපය හොඳයි හොඳයි කියන සංඥාව ඇති වුණා. ඒ නිසා සංඥාවට අනුකූල වේදනාවක් ඇති වුණා. වේදනාවට ආශා කරනවා. ආශා කරන නිසා මේ රූපේ ඒ වේදනාව ගැන දුන්න රූපයටත් ආශා කරනවා. ඉතින් මේ විදිහට සංස්කාර ගැලි ගැලි දුකකට පත්කලේ මේ චක්කු විඥානය ඇති වෙච්ච නිසා චක්කු විඥානය ඇති වුණා නම් ඇහැට දැනෙන රූප පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. කනට ඇහෙන ශබ්දත් එහෙමයි. අපි හිතමු අපිට තදීම දෝෂාරෝපණය කරනවා, වේචනය කරනවා, වනිනවා කෙනෙක් හිටිනවා. අපි එයා ගැන දන්නේ නැහැ. අපිට අව කවුරුත් කියලාත් නැහැ. නමුත් එහෙම කෙනෙක් ඉන්නවා. එහෙම කරනවා. අපිට ඒ කෙරේ කිසිම තරහක් දෙන්නේ නැහැ, ගැටීමක් දෙන්නේ නැහැ, කිසිම සිතෙල්ලක්වත් නැහැ. නමුත් මොහු කියන දෙයක් ඇහුනොත් එහෙම මේක මට කියනවායි කියන හැඟීම ඇති වුණොත් කොයි විදියට සිත ක්‍රියාත්මක වෙයිද අන්ධබාල පුත්තජන කෙනෙකුගේ සිත තුළ. ඒ විදිහට සෝත විඥානේ ඇති වෙච්ච නිසා යම්තා දුක් ලබා දෙනවා නම් ඒ දුක් ඔක්කොම ඇති දුන්නේ ඒ සෝත විඥානේ පහළ වීමට හේතුපාදක වෙච්ච කරුණ මතින් ඇති වූ සෝත විඥානේ තුනේ නැත්නම් කවදාවත් මේ දුක ඇති වෙන්නේ නැහැ ඊට අමතරව ඒ සෝත විඥාන නිසා පහළ වූ සංස්කාර තුළින් සංසාරික දුක් අනාගතයේ ඇති වෙනවනම් ඒ දුක් ඇති කර දුන්නේ ඔක්කොම ඒ ශෝත විඥානයේ පහළ වීම නිසා. මේ විදිහට අනිත් විඥානන්ගේ ක්‍රියාදාමය තේරුම් ගත යුතුයි. මෙහෙම තේරුම් ගන්නකොට Tamanට තේරෙන්න තුන මේ විඥානස්කන්ධේ මාවත් කා දැම්ම නේද? කා දමනව නේද? අනාගතේ කා දමනව ලබනවා නේද කියලා. මේ විදිහට සෝයිති පටිසංඛාය මෙලෙසින් නුවණින් හරියට දැකලා අතීතස්මින් රූපස්මින් අනපේක්ඛෝ හෝති අතීත රූප කෙරේ අනපේක්ෂිත වෙනවා අතීත වේදනා සංඥා සංඛාර විඥාන කෙරේ අනපේක්ෂිත භාවයටපත් වෙනවා මේක ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් මාර්ගයේ වාරයේදී කරපු දේශනාවේදී ප්‍රකාශ කළා අතීතය කියන්නේ ඔක්කොම වැළලී කිය දෙයක් අතීතං නාන්වාතමෙය යදතීතං පහේනන්තං ආදී වශයෙන් අපි ඒවා ප්‍රකාශ කරා එහෙනම් අතීතේ නම් ඒවා ප්‍රහීන වෙලා ඉතින් නැති වෙච්ච දෙයක් ගැන හිත හිතා දුක් වෙනවා කියන එකට ධම්මයේ ගොඩේ කියනවා පිහිටුණු කිරට හඳනවා කියලා. එවැනි දෙයක් ඔතන තියෙනවා. ඒක නිසා අතීතයේ අපිට එකපාරට අමතක කරන්නට පුළුවන් ඒ ගැන අපේක්ෂා අත්හරින්න පුළුවන් අපි කොයිතරම් හොඳට හිටියත් කොච්චර ලස්සන රූපයක් කියන්නේ කොච්චර තරුණ හිටියත් අද ඒව එකක්වත් නැත්නම් ඉතින් අය කලින් තිබුණේ දැන් ඇති වැඩක් නැහැ අනිත් එක අතීතය ගැන ශ්‍රීපත් කරනවා කියන්නේ වර්තමාන වශයෙන් සිටිවිලි ටිකක් ඇති වීම හැර වෙන දෙයක් නෙවෙයි ඉතින් ඒක ගැන අවබෝධයක් ඇති වෙනකොට තමන්ගේ සිත තුන මෙවැනි සිතුවිලි ටිකක් ඇති වුණා නැති වුණා ඉතින් ඕක ඇති වුණත් මොකෝ නැති වුණත් මොකෝ කියලා අවබෝධ වෙනකොට ඔය අතීතේ නිකම්ම පැත්තකට තල්ලි වෙනවා. ඒක පහසුවෙන්ම කරනවා. අතීත වේදනා කොයිතරම් වේදනාවක් මින්ගත් ඇති වැඩිම අපි මේ ජීවිතවලදී අතීත සංසාරයේදී ධ්‍යාන උපදවල් තියෙනවා, අභිඥා උපදවල් තියෙනවා, අහසින් පවා ගිහිල්ලා තියෙනවා. එතෙන් ඔය සුද්ධාවාස ලෝකවල හැර අනිත් ලෝකවල අපිට දීලා තියෙනවා. ඒ කාලේ තිබිච්ච දේවල් අද මොකක්වත් අපිට නැහැ. ඒවා ගැන හිතලා අපි සතුටු වෙනවා නම්, ඒවා දැකලා හරි හිතලා හරි සතුටු වෙනවා නම්. දැන් ඒක මහා මෝඩකම. මොකද නැති වෙච්ච දෙයක් ගැන හිතන එකේ කිසිම වැඩක් නැහැ. කොච්චර වටිනා දෙයක් වුණත් මොකද නැති වුණාට පස්සේ කිසිම දෙයක් හදයක් නැහැ. දැන් අපි භාවනා අත්දැකීමක් කියලා හිතමු. ඒක ඇතිලා නැතිලා ගියා නම් ඊට පස්සේ ඒක ගන්නට දෙයක් නැත්නම් මොකක්ද ඔක කියන්නේ නැති. හැම දෙයක් මෙහෙමයි. ඒ නිසා අතීතය ගැන අනපේක්ෂිත භාවයක් ඇති කර ගැනීම පහසෙන් කරන්න තමයි ගතාභූත ඥාන දර්ශනයක් තුනේ. ඇත්ත ඇති දැකීම තුනේ. අනාගතං රූපං නාදිනන්දති අනාගත රූප අපේක්ෂා කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ ලෝභ සත්‍ය අනුරූපේ ඊට පස්සේ වේදනා සංඥා සංඛාර විඥාන ගැන බුදුහාමුදුරුවෝ කියනවා. මේ ලෝක සත්‍යය මේ පංචස්කන්ධ ධර්මයන් අනාගතේ ලබා ගැනීම සඳහා තමයි බොහෝ දේවල් කරන්නේ. කුසල කරනවා, සුභතිවල ඉපදෙන්නට ඕනේ, දිව්‍ය ලෝකවල ඉපදෙන්නට ඕනේ, අපායෙන් මිදෙන්නට ඕනේ, සුභතියකවත් යහපත්කමකට ඉපදෙන්නට කුසල කරන්නට ඕනේ ආදී වශයෙන් කරලා කටයුතු කරන පුද්ගලයෝ සත්‍ය වශයෙන්ම තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් උපාදාන කරගෙන ඒ කටයුතු කරන්නේ. එතකොට අනාගතයේ මේ මේ විදිහට රූප ලැබෙන්නට ඕන වේදනා සංඥා සංකාර ලැබෙන්නට ඕන කියලා කටයුතු කරනවා. ඊට අමතරව මම ලස්සන වෙන්නට නම් මේ විදිහට කටයුතු කරන්නට ඕනේ කියන අදහසින් යුතු ලස්සන වීමේ කුසල කුසල කර්ම සංස්කෘතියක් සිදු කරනු ලබනවා. මේ ආකාරයෙන් අනාගතය ගැන බලාපොරොත්තු තබාගෙන අනාගත පංචස්කන්ධ ධර්මයන් ප්‍රස්කෘතියක් බොහෝ දෙනෙකු විසින් කරන බව තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් ගත්තට පස්සේ තමන් මේ රැස් කරන්නේ තමන් මේ උපාදාන කරන්නේ මොනවද තමන්ම කාදමන දෙයක්. දැන් අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මෙහෙම කතාවක්. අයසාව මනං සම්මුතිතං tadutthaya තමේව කාදිතිකේ. යකඩේ මලකඩ හැදෙනවා. මලකඩ හැදිච්ච යකඩේම මේ මලකඩ හැදෙන යකඩේ. ඒ යකඩේම මලකඩ විසින් කාදමන. මේ වගේ තත්ත්වයක් තමයි සංකප්ප සම්ද ලෝකයේ තුල තියෙන්නේ. තමන් පාදමන මේ තමන් කියන්නේ පංචස්කන්ධ ලෝකෙමයි වෙන දෙයක් නෙවෙයි පංචස්කන්ධ ලෝකෙන් බැහැර මම කියලා කෙනෙක් නෑ රූපේ මාව පාදමනවා ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ කියනකොට ඒ සම්මුතිය තීතරේ කතා කළේ ඒ හැර මේ පංචස්කන්ධ ලෝකයක් ධම්මයක් නෑ මෙතන මේ කියපු උපමාව බුදුහාමුදුරුවෝ කියපු උපමාව ධම්පදේ තියෙන කතාව උපමාව මලේ යකඩේ නැගුණු මලකඩ යකඩේ විසින්ම කාදමනවා කියන එක තේරුම් ගන්න. එතකොට තේරෙන්නේ පංචස්කන්ධේ නියම තත්ත්වය. මේ විදිහට අනාගත රූප අභිනන්දනය කරනවා ප්‍රාර්ථනා කරනවා කියන්නේ දුක්ඛ සත්‍ය ප්‍රාර්ථනා කිරීමක් වෙන මොකක්වත් නැහැ පංචස්කන්ධයේ පවතිනම දුකක් සංකේතේන පංචපාදානස්කන්ධා දුක්ඛ. ඒක ප්‍රාර්ථනා කරනවා නම් එතන මූලිකමක් තියෙනවා. ඒක නිසා Taman තේරුම් ගන්න ඕන අනාගතයේ ඇති වෙන මේ පංචස්කන්ධ ධර්ම තුළන Taman මේ විදිහට කාදමනු ලබනවා මේ Taman දුකකට, වේදකට, පීඩාවකට, කරදරයකට බඳුන් කරන අතිශයින් දරුණු දුක් අත්දකින්න සිදු වෙනවා කියලා. එහෙම තේරෙනවා නම් මේ දුකක් ප්‍රාර්ථනා කරන්නේ දුකක් ලැබෙන්න ඕනේ කියලා සිත සිතා කටයුතු කරන්නේ. මේ දුකෙන් ගැලවෙන්න ඕනේ කියලායි කටයුතු කරන්නේ. ඒක නිසා අනාගතං ආබිනන්දති අනාගත රූපං ආබිනන්දති අනාගත රූප ප්‍රාර්ථනා කරන්නේ අනාගත වේදනා ප්‍රාර්ථනා කරන්නේ අනාගත සංඥා සංඛාර විඥාන ප්‍රාර්ථනා නොකළ යුතු වෙනවා පච්චුප්පන්න ස්වરૂපස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය ප්‍රතිපන්නෝ හෝති වර්තමානික වශයෙන් පවත්නා වූ රූපේ කෙරෙහි කලකිරීම පිණිස විරාගයේ පිණිස නිරෝධේ පිණිස පටිපන්නෝ හෝති පිළිවෙත් පුරණ කෙනෙක් විය යුතුය. ඒ වගේම වර්තමානික වශයෙන් පවත්නා වූ වේදනාවේ කලකිරීම පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස සංඥා සංකාර විඥාන කියන සසස්කන්ධවල කලකිරීම විරාගය නිරෝධය පිණිස කටයුතු කළ යුතු වෙනවා. එහෙම කටයුතු කරන විට දසයුතු කාරණාවක් ඊළඟට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. මේක මේ කරුණ කියලා මෙතනින් නවත්තනවා මේ දේශනාව. එතකොට මේ අය ඒ කරුණ ඉදිරියේදී හිතාගෙන ඉන්නට ඕන. බුදුහාමුදුරෝ අහනවා සංකින්මන්නේත බික්කේ රූපං නිච්ඡං අනිච්ඡං වාති. මානිනේ මොකද උඹලා හිතන්නේ මේ රූපේ නිච්ච එකක්ද නැත්නම් එහෙම නැත්නම් අනිච්ච එකක්ද? අනිච්ඡං බන්දේ ඉතින් අනිවාර්යයෙන්ම මම උත්තර දෙන්නට ඕනේ. අනිච්චයි ස්වාමීන් වහන්සේ. යද නිත්තං දුක්ඛං වාතං සුඛං වාතේ යමක් අනිත්‍ය නම් මහණෙනි ඒක දුකද එහෙම නැත්නම් සැපක්ද දුක් සම්බන්ධය කියලා කිය යුත්තේ දුකක් කියලා ඒක නිසා දුක් සම්බන්ධය කියලා පිළිතුරන ඒක දුකක් කියලා යද නිත්තං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නතං සමුනුපස්සතං ඒතම්ම මේසෝ හමස මේසෝ මේ අත්තා කියලා ඊළඟට බුදුහාමුදුරහන් යමක් අනිත්‍ය නම් මහණෙනි ඒක තුළින් දුක් ලබා දෙනවා නම් මහණෙනි ඒ වගේ මේවා වෙනස් වෙනස් ස්වરૂප වලට විපරිණාම තත්ත්වයට පත් වෙනවා නම් මහණෙනි එවැනි දේවල් මේ මමය මේ මගේ මේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරන එක සුදුසුද නෝහේ සම්බන්තේ එහෙම කරන්නට සුදුසුයි ස්වාමින් වහන්සේ තස්මාතිහ දෙක්‍රේ ඒක නිසා මහණෙනි යංකින්ච රූපං අතීතානාද සම්පච්චුප්පන්නං අද්දත්තං බහිද්ධාවා ඕලාරිකාවාසකමං හේනං පණීතං ආයන් දුරේ සම්පිතේවා සබ්බන් රූපං නේතම්ම නිසුහමස්මේන මිසවත්තාදී ඊව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බං ඒක නිසා මනනෙනි අතීත අනාගත වර්තමාන කාලත්‍රයේතම අයත් වූ රූපයක් හෝ අජ්ජත්තිකං වා බාහිරං වා තමන්ගේ රූපයක් හෝ පරිබාහිර රූපයක් හෝ පණ ඇති පණ නැති වන මේක. හීනං වා පණීතං වා හීන හරි ප්‍රණීත හරි සුකුම සුකුම හරි ඕලාරික හරි ඒ වගේම ළඟ තියෙන හරි ඈත තියෙන මේ කොළස් ආකාරයන් මෙතන මේ කවර ආකාර රූපයක් හරි සම්බන් රූපං ඒ සෑම රූපයක්ම නේතම්මම මගේ නෙවෙයි නේසෝ හමස්මි මම නෙවෙයි නමේසෝ අත්තා මගේ ආත්මය නෙවෙයි කියලා යතහ භූතං ඇත්ත ඇති පරිදි සම්මප්පඤ්ඤාය මන නුවණකින් දත්තබ්බං දතිතේ වේදනාව ගැනත් කියනවා ඒ විදිහට සංඥාව ගැනත් කියනවා ඒ විදිහට සංස්කාර ගැනත් කියනවා විඥානය ගැනත් කියනවා පංචස්කන්ධය ගැනම ඔය කියන කතාව කියනවා ඔය 11 ආකාරයෙන් ප්‍රබිදගත වූ පංචස්කන්ධ ධර්මයන් ගැනම කියනවා මේ ටික මේ නිවසට ගියාට පස්සේ කල්පනා කරලා අවබෝධ කරගන්නට ඕනේ. අතීත අනාගත වර්තමාන වශයෙන් රූපය ගත්තොත් ඒ වගේම අධ්‍යාත්මික බාහිර වශයෙන්, ඕලාරික සුකුම වශයෙන්, හීන ප්‍රනීත වශයෙන්, ළඟ දුර වශයෙන් වේදනාවක් ඒ විදිහට. දැන් වේදනාව ගත්තම මෙයාට පාර්ශ්වයෙන් මේ හීන ප්‍රනීත වේදනාව ගැන කතා කරන්නේ සුකුම ඕලාරික වේදනාව. ඕලාරික කාම චිතුවිල්ලක් ආවම ඇති වෙන වේදනාව ඕලාරිකයි. අපි ධානයකට පත් වෙනකොට චිත සුකුමයි. ඒ විදිහට. ඒ ඒ විදිහට තමයි පංචස්කන්ධ ලෝකයේ පිළිබඳව ඔය කියන 11 ආකාරයෙන් ඒවා බෙද බෙද බලලා මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා අනාත්මයි කියන කරුණ තේරුම් ගන්න. මේවා මම මගේ කියලා ගන්න එක සුදුසුයි කියන හැඟීම තමාගේ සිතට පෙනී යන තෙක්ම අවබෝධ කරගත යුතුයි. බුදුහාමුදුරුවෝ කිව්වට නෙවෙයි. පොත්වල තියෙනවට නෙවෙයි. නැත්තම් කවුරුවත් කියන දෙයක් අහගෙන හිටියට නෙවෙයි. Tamanටම අවබෝධ වී පෙනී ආයේ මේවා කිසිසේත්ම මම කියලා මගේ කියලා ගන්න එක සුසුදුසුයි කිසිසේත්ම සුදුසු නෑ එහෙම ගන්නවා නම් මෙතන තියෙන්නේ මහා මෝඩකමක් කියන ඒ හැඟීම ඒ අවබෝධය Tamanටම ඇති යුතුයි ඒක ඇති කරගෙන එන්න. ඊට පස්සේ මේ දේශනාව ඉදිරි කොටස අපි ප්‍රකාශ කරනවා. එතකොට මේ දක්වා කියපු කරුණු වල කෙටි සාරාංශයක් කෙටියෙන් ප්‍රකාශ කරලා මේ දේශනාව නිම කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි කියේ පංචස්කන්ධය විසින් අපව කාදමනවා කියන එකයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධ පහ විසින්ම අපිව දැනුත් කරනවා. ඉස්සරත් අපිව කාදැම්මත් අනාගතේ කාදමනු ලබනවා. ඒක අවබෝධ කරගන්නට අතීත සංස්කාරයේ දේශට අපස්සට හැදිලා ටිකක් නුවණින් බලන්නට ඕනේ. කොයිනම් කොයි කොයි ආකාරෝ කොයි කොයි තැන්වල ඉදදී ඉදදී කොයි තරම්නම් අපි දීර්ඝ කාලයක් පුරා අපි මෙලෙසින් දුක් විඳගෙන දුක් විඳ සංසාරේ පුරා ආවද මේ මේ පංචස්කන්ධ ධර්ම තුලින් අපි කොයිතරම් වදයකට පීඩාවට බඳුන් වුණාද කියන කාරණාව අවබෝධ කරගන්න. අනාගතයේ මේ විදිහටම මේ පංචස්කන්ධ ධර්ම තියෙන තාක් කල්ම අපව ඒ පංචස්කන්ධ ධර්මයෙන් කාදමන බවත් අවබෝධ වී සිටි වර්තමානික වශයෙන් ලෝකයි ওই විදිහටම සිදුවන්නේ එහෙම සිදු වුණාට පස්සේ අතීතේ සම්පූර්ණයෙන්ම එකපාරටම අතහැරලා දාන්නට පුළුවන්. අනාගතය ගැන ප්‍රාර්ථනීය තබන එක මේ පංචස්කන්ධ ලෝකෙට කෙරෙහි. මහා මුලාවක්ය මහා දුක්ඛ සමුදයක්ය දුකක්ය ප්‍රාර්ථනා කරන්නේ ආදී වශයෙන් කරුණු තේරුම් අරගෙන අනාගතයේ කිසි තැනක මොන ලෝකයකවත් ඉපදෙන්නට නුසුදුසුයි කියන හැඟීම ඇතිවන තික් ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න. කොයි ලෝකෙ කොතනකවත් ඉපදෙලා වැඩක් නැහැ කියන එක එනවනම් අන්න හොඳයි. වර්තමාන රූප කෙරෙහි නිබ්බිදා විරාගයන් තෝදායපටිපන්නෝමති කියලා බුදුහාමුදුර ප්‍රකාශ කළේ කලකිරෙන්නට ඕන. කලකිරෙන්න ඔය විදිහට දකින්නට අනිවාර්යයෙන්ම කලකිරෙනවා. අනිත්‍ය වශයෙන් දකින කොටත් කලකිනවා. දුක්ඛ වශයෙන් දකින කොටත් කලකිනවා. අනාත්ම වශයෙන් දකින කොටත් කලකිනවා. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ රූපය අනිත්‍යද දුක්ඛද අනාත්මද ආදී ප්‍රශ්න අහලා මේ ඔක්කොම ඒක නිසා අනාත්මයි කියලා තේරුම් ගන්න තේ කිය. මේ විදිහට පංචස්කන්ධයම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තේරුම් ගන්නකොට තව තවත් තව තවත් කලකිරීම ඇති වෙනවා. ඒ කලකිරීම ඒකාන්තයෙන්ම නිවන් ලබා ගැනීම සඳහා හේතු පාදක වෙනවාමයි. මොකද කලකිරීමෙන් පස්සේ තමයි අතහරින්නට පුළුවන් වන්නේ. බින්බින්දන්ත විරජ්‍යති විරාගා විමුක්ති කියලා බුදුහාමුදුරුවෝ දක්වා තිබෙනවා. කලකිරෙනකොට විරාගය ඇති වෙනවා විරාගය ඇති වුණාට පස්සේ නිදහස් වන්නට පුළුවන්කම ලැබෙනවා මේවා පොත්වලින් කියවලා කරුණු මතක තබාගලා තබාගෙන කරන්නට පුළුවන් දේවල් නෙවෙයි තමන්ම අවබෝධ කරගෙන තමාගේ සිතටම පැහැදිලිව පෙනී යාම තුළින් කළ හැකි දේවල් ඒ තුළින් තමයි නිවන් ලැබෙන්නේ ඒ ක්‍රීම් තුළින් මේ නිවන් ලබා ගැනීමට මේ ශාන්තිසත්‍යම් හේතු වාසනා වේවායි කියලා ආශිර්වාදනය කරමින් මේ අනුශාසනාව දැන් අප හිම කරනවා දෙවියන්ට පින් දෙනවා ආකාශත්තා කියන පාඩේක මාකස් සත්තා ජොම්මත්තා දේවානාගාම ඉන්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ ලක්ඛන්තු රාසනන්නාගා සත්තානි බුම්මත්තා දේවානාගාම ඉන්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ ලක්ඛන්තු දේශනන්නාගා සත්තා ජොම්මත්තා දේවානාගාම ඉන්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ ලක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනේ ගන්නිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යාය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවන්නෝතු සම්බුද්ධා පමුච්ඡතු මේ කළ සීලමක සර්ව සත්‍යයෙන් මේ මාගේ මෙලොවේ අපට පරිලෝකයේ අපට සල්සේවා නිවන සංසිඳගත් මේ කුසල හේතු නිශ්චය වේවා. අභිවාදන සීලස නිත්‍යං වද්ධා පිටානෝ තත්ත